ඉතින් බුද්ධ ධර්ම සංඝ කියන්නේ මෙන්න මේ ටිකටයි. ඉතින් අපි අපිට අවශ්‍ය කරන්නේ සං කියන එකතුලින් මිදීමට මේ බුද්ධ ධර්ම සංඝ ප්‍රයෝජනෙට ගන්න එකයි. ඉතින් බුද්ධ කියලා කිව්වේ එදා හිටපු අර බුද්ධලත්වයේ හිටපු බුදු ඥානන් වහන්සේ නෙමෙයි වෙ කියන්නේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අවබෝධය ලබා ගන්නවා නම් යම් අවබෝධයක් ඇති ඒක බුද්ධ. භවයේ උදුරා දමන්නේ භව උද්ධ කරන්නේ බුද්ධයි. භවයේ උදුරා දමනෙහි බුද්ධ කියනවා. ඉතින් භවයේ උදුරාදාමන්තන්ට අපිපත් වුණා තමයි බුද්ධත්වයටපත් වුණා. ලෝකයාට ධර්ම දේශනා කරන්න ඒ හැකියාවලු සර්වඥ සාඥාන ඇති විදිය සර්වඥ බුද්ධ. ආශ්‍රයන් ඡේ කරන මට්ටමට ආවෝදි ලැබුව ශ්‍රාවක බුද්ධ. ඔය ප්‍රමෙන් දැනගන්න ඕනේ. තමන්ට මිසක් ලෝකයාට දේශනා කරන්න බැරි නමුත් තමන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සත්‍යයටපත් වුණොත් ඒ ඒකට කියන පත්‍යක බුද්ධ. බුද්ධ කියන වචනේ තමයි කුතුම්පරේ මේදි ගතිය. ඉතින් අපි බුද්ධ වෙන්න ඕනේ. මොන බුද්ධද? ලෞතර බුද්ධ වෙන්න බැරි නිසා අපි ශ්‍රාවක බුද්ධ වෙනවා. ලෞතර බුද්ධ වෙන්න පාරමිතා පුරලා ඒ ක්‍රමයට යන්න ඕනේ. ඉතින් අපිට දේශින් නිවන්න බගන අපි ශ්‍රාවයන් ආශ්‍රවයන් ශේ කරලා බුද්ධ වෙන්න ඕනේ. අන්න බුද්ධ කියන තේරපත් උනා නම් ඔව් දකින්න මේ දුකයි. මේ දුකේ හේතුවයි. මේ දුකේ හේතුව නැති කළොත් මේ දුක නිරෝධ වෙනවා. එහෙනම් හේතුව ක්‍රියාත්මක කරලා මං දුකෙන් මිදෙනවා. අනේ ක්‍රියාත්මක කරගෙන දුකෙන් මිදීමේ ප්‍රතිඵලය හම්බ වෙනවා. අනේ සාහක බුද්ධ වුණා. අන්නේ බුද්ධ අධ්‍යය අපිට පිළිසරණයි. භවයේ උදුරා දැම්මහම දුකෙන් නිදහස. ඒ නිසා බුදු පිළිසරණ කියන්නේ. ලෝකේ බුද්ධලේ පිළිසරණ වුණොත් එහෙම. කොහොමද අපි දුකෙන් මිදෙන්නේ? එහෙම පුළුවන් නම් බුදුරණන් හදේ වෙන මාව මේ මේ මේ මස්ලේ කයකදී මාව බලහපල්ලා. උඹලා උඹලට දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙම දේශනා කරනවා. තුම්හෙහි කිච්ඡං ආතප්පා මම මොනවා කරන්නද? උඹලා විසින් කරගතියි උඹලා කරන්නේ. ආකාතාරා තථාගතා. තථාගතයන් වහන්සේ ඉතර කරන්නේ නැහැ. මග පෙන්වා දෙනවා. උඹලා ඉතින් උඹලගේ වැඩේ කරගන්න ඕන. කියලා පෙන්නනවා. එහෙනම් පෙන්නද්දි මොකද කරන්නේ? ඔබ වහන්සේ අපිට පිළිසර නැහැ. ඔබ වහන්සේ අපිට පිළිසර නැහැ කිය කිය ආයි පස්යෙන් හිටු මේ මොන මොලක මොලක මත කියලා බුදුරණන් වහන්සේ මහාන. මම පිළිසරණ කරගත්තාම උඹලා පුළුවන් බේරෙන්න. මම පිළිසරණ කරගන්නවා කියන්නේ මෙන්න මේ ධර්මයේ පිළිසරණ කරගන්න එක. ධර්මයේ පිළිසරණ කරගත්තොත් උඹලාට මම පිළිසරණ කරගත්තේ නේ එතකොට. එහෙම කියලා පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඉතින් ඒකට අපි දකින්න මොකද? දැන් සියලු මමද සියලු ලෝක සියලු සත්වයෝ. දැන් මේ අපිට මේ ප්‍රශ්නේ තියෙන මුල. දැන් අපි දැනගන්නවා එක දෙයක්. මේ දුකෙන් මම මිදුණොත් මමයි යන සංඥාවෙන් යම්කිසි දුකක් විඳගෙන ආපු වැළපිල්ලක් තිබුණාද? ඒකෙන් ඒ සත්‍යෙ නිදහසයි. අනේ ඒ වුණාට තවත් ලෝක සත්වයෝ ඉන්නවා. ඒ සත්වයෝ ඉන්න මොකද කරන්නේ? ඒ අයත් අනේ මේ සාන්තිය ලැබුණා කොච්චරද? මෙන්න මේකට කියනවා ආර්ය මෛත්‍රිය. ආර්යයන්ට එනවා මෛත්‍රී හිත. මේ ලෝක සත්වය අප්‍රමාණ දුක් විඳිනවා. අනේ මේ අන්නේ ලෝක අප්‍රමාණ දුක් විඳින ලෝක සත්‍යන්ට මේ යථාභූතය ලැබුණා නම්. ඒ සත්‍යය මේකෙ මිදෙනවා. කොච්චර සාන්ත දෙයක්. අනේ යන්නේ සාන්ති ලෝක සත්‍යයක් ලැබෙනවා නම් කොච්චර හොඳ කියන ඔන්නේ මානසිකත්වයේ උදා වෙනවා. අන්නේ ඒක ලෝක සත්‍යයකදී අප්‍රමාණ මෛත්‍රියක් නැගෙනවා. මේකට කියනවා ආර්යයන් විසින් වඩන අප්‍රමාණ මෛත්‍රිය. ලෝක සත්‍යය. ඉතින් ඒකට අපි දකිනවා එක දෙයක්. සියලු ලෝක සියලු සත්වයෝ අපි දෙකටම කියනවා. මොකද හේතුව? මේ ලෝකේ හටගෙන තියෙන්නේ රාග, දේශ, මෝහ කියන මේ තුනේ සම්පින්දණයන්ගේ මනසේ හටගන්න. සම්පින්දණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් මේකේ ලෝභ, දේශ, මෝහ දෙකෙන් හටගත්තේ මෙයා විකෘති වෙලා තියෙනවා. ඒතර ස්වභාවික මේ ලෝක සත්‍යයට එන්න තියෙන යහපතක් එන්න තියෙනවා නම් ඒ කියන්නේ දුක කරදරයක් යම් තරමකින් අරගන්න පුළුවන්. ඒක අරගන්න බැරි වෙච්ච ලෝකයක් බිහි වෙලා තියෙනවා. ලෝකයාම ගොඩනගාපු ලෝභ දේශ මෝහ නිසා. ඒවැ සංකල්පයක් වශයෙන් හටගත්ත ලෝකේ ආපහු ප්‍රතිචාර දක්වන්නේ දුක් ප්‍රතිචාර. එහෙනම් මේ රෝග සත්‍යයට මේ දුක් ප්‍රතිකාරයෙන් මිදෙන්න. ඒවා නිකන් හටගත්ත නෙමෙයි ලෝභ දේශ මොහයන්ගේ විහිරවීමෙන් හටගත්ත නිසා. අපි සාන්තිය පතුරවන්න ඕනේ ඒවට. ඒතර මොකද වෙන්නේ? දැන් යම් තැනක යමක් ගිනියම් කරලා තිබ්බොත් අල්ලපු අල්ලපු කෙනාට අත පිච්චෙනවා. ගිනියම් කරපු නිසා ඒක වෙන්නේ. දැන් කරන්ට් එක දාලා තියෙනවා දැලකට හරි කම්බියකට. අසත්පුරුෂයෝ මෙහෙම කරන්න පුළුවන්. අල්ලපු එකම ඇල්ල වැටේ. දැන් යා හැදුවා යා ගෙනින් යන්න ගියා. හැබැයි භෞතික වස්තුවක් දැන් මහ විනාශයටපත් වෙලා. ලෝකයට විනාශය කරන භෞතික වස්තුව ගොඩ නැගිලා. ඉබේ ගොඩ නැගුන්නේ. පුද්ගලයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරපු වැඩක නිසා අර වගේ විනාශකාරී දේවල් ගොඩ නැගුවා. දැන් වලක් කපලා ඉතින් උල් උල් හිටවලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? උල් හිටේ වරවන්නේ මිනිහාගේ වැඩ පිළිවෙල ඉවරයි. හැබැයි ලෝකේ හදව වැඩ පිළිවෙල තියෙනවා. ඒක කරයි විනයක් විනාශයක් කරනවා. පොඩි විනයක් කරනවා. ඒක මිනිහා කරලා පැත්තකින් දීපන්. ඒකෙන් ඉන්නේ විශේෂ කෙනෙක් මිනිහට විනාශයක් කරනවා. තුවක් පුවක් හැදුවා, ටී 56ක් හැදුවා, බෝම්බයක් හැදුවා. ලෝකය විනාශ වෙන්න යමක් නිර්මාණය කරා. නිර්මාණය කරපු එක ලෝකේ ද්‍රව්‍ය වාක්‍ය. ඒ ද්‍රව්‍ය වාක්‍ය මෙයට ගැදෙන විනාශය. අන්න ඒ නිසා අපි දකිනවා ලෝභ දේශ මොහයෙන් ගොඩනගපු ලෝකේ මේ මහා අපරාධයක් වෙනවා ලෝක සත්‍යය. මෙන්න මේ ලෝකේ ගොඩනගුවන. ඒක නිමන්නේ යම් ශක්තියක් පැතිරි කිව්වා. ඒ පතුරන ශක්තිය ඒකත් නිමෙනවා. ඒකත් ලෝකයට දහනවා. සියලු ලෝක සියලු සත්වයෝ කියලා ගන්න යන්නේ ඒකයි. සියලු ඒතකොට සියලු ලෝකේ සියලු සත්‍යයන් නිදුක් වේවා. දැන් නිදුක් වෙනවා කියනකොට මේකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් ලෞකික නිදුක් වීම. අනික සදාහතම නිදුක් වෙලා යන්නේ. දැන් ආර්ය ධර්මයේ තුල ආර්ය මෛත්‍රිය තුල. ওই දෙකම අඩංගු වෙන්න ඕනේ. නිදුක් වේවා කියනකොට ඔය කියන මේ ලෞකික වශයෙන් විඳින දින දුකෙන් නිදහස් වෙන්න. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගොඩනගු ලෝභය අප්‍රමාණ දුක ගොඩනගලා තියෙනවා. අලෝභයෙන්, අදේශයෙන්, අවහෙන් සාන්තිය පතුරවනකොට. අන්න ඒකට පහරක් වදිනවා. ලෝභයේ දේශයෙන් මොහෙන් නිපදවපු විස. අලෝභයේ හදේශයෙන් අමෝහෙන් සාන්තිය පතුරවනකොට අර විස කැපිලා යනවා. ඒතර මිනිහාට බාහිර ලෝකෙන් එන්නේ සාන්තිය. යාවිතම ගෙදර යම් කිසි ස්ථානයක කොඩි විනයක් කරනවා. මේවා නැතුව නෙමෙයි මේ විද්‍යාවක් ලෝකෙ තියෙන අනුර වින කරන්නේ. දැන් ඒගොල්ලෝ මතුරුලා සාප කරලා ඉතින් එකක් මේක අයියා කාපිය, අහවල් එකක් කාපිය, කවුරු අහවල් එකක් ගන්න. යකායිදී මෙතන හිටපිය මෙහෙම කියේ මේක මේ මතුරුලා කියන්නේ. දැන් තිබ්බට පස්සේ මොනේ ඒක විස ආකර්ෂණය බැඳිලා තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? ලෝක සත්‍යයට මේ ලෝකයේ කිසි තැනකින් දුකක් හතරක් නොවේ වගේ පතුරවන අසාන්තිය. ඒ සාන්තිය අරකට වැදින ගමකදී නික පිච්චිලා යනවා. ඒක ඒක තියෙන කාට ගෙදර ඉන්න විසර කරදර තියෙන. දැන් මොකද දෙන සාන්තිය පතුරවනට අරක විස බෙදනට පස්සේ අර විසුන්ට භෞතික ලෝකේ ඉන්න කරදරත් අඩු වෙනවා. මෙහෙම ධර්මතාවයක් තියෙනවා හේතු ඵලය දකින්න ඕනේ. දැන් නිරුක් වෙනවා කියනකොට ඒක නිරුක් වීම. අනික තමයි. ධර්මයේ යථාභූතය ලැබුව කෙනා සදාහටම සතර අපායෙන් නිදහස් වෙනවා. එයාට හතර පහක මේ සදහටම නිදහස් වීමක් තියෙන නිසා. ඒක මුල් කරගෙන තමයි ඒක අත්හැරලා නෙමෙයි නිදුක් වෙත්වා කියන්නේ. ඒක ප්‍රධාන කරගෙන. ඒකත් ප්‍රධානයි අප්‍රධාන දෙවෙනිය තමයි මේ භෞතික දුක්ඛාරය. ඒ භෞතික දුක්ඛාරය නිදුක් වෙන්න ඒ වගේම සදාර්ථනික හතර පාදුකේ නිදහස් වීමේ නිදුක ලබන්න කියන අදහස අරන් තමයි නිදුක් වෙත්වා කියන්නේ. දැන් රෝග හැදෙනවා. මේ භෞතික ලෝකේ හත් වෙන අඩුපාඩුවක්, කරදරයක්, බාධකයක්. දැන් ඒකත් මේකේ කොට නිරෝගී වෙත්වා කියනකොට. ඒ වගේම දකින්න ඕනේ මේ කාමී මහ රෝගයක් වාගේ ඇලෙනවා ගැටෙනවා දෑයටපත් වෙනවා කාමී නිසා. මේ කාමී නැමැති රෝගේ දුරුණු. ඒක තමයි මහා නිරෝගී தත්ත්වය. ඒක ලබා ගන්න නම් ධර්මාභෝධය තුලින් ඇලීම් ගැටීම් දෙක තුනී තුනී කරගන්න. සකෘදාගාමී මාර්ගයටපත් වුනහම ඇලීම් රෝගයයි ගැටීම් රෝගයයි ඉවරයි. මේක තමයි මහා රෝගය. නිරෝගී වෙත්වා කියන අදහස් එන්න ඕනේ. ලෝක සත්‍යය කවදා හරි ධර්මාභෝධයෙන් මේ ඇලීමට ගැටීමට හේතු වෙන රෝග දේශ තුනී කරලා ඒ දෙකෙන් කාන්තියටපත් වෙලා සදාකාලිකව කාම රෝගයෙන් නිදහස් වෙත්තා. ඒක ප්‍රධාන වෙන්න ඕනේ. ඒකට අමතරව මේ ලෝකේ හැදෙන අට අණුවක් නව අණුවක් ආදී ආදී වගේ රෝගාබාධ තියෙන ඒකෙනු නිදහස් වෙත්තා. ඒ ශාන්තියක් වතු කරනවා. ওই දෙකේම සම්පින්දනය තමයි නිරෝගී වෙත්වා කියනට ගන්න. ලෝක සත්‍යින්ට අසහනයක් නැතුව, මානසික දුකක් නැතුව, කායික දුකක් නැතුව සැනසුමක් තියෙනවා. මේක සුවය. මේ පැවැත්මේ සුවය. හැබැයි එක්තරා සුවයක් විතරයි. හැබැයි අනාගාමී බවටපත් වීම නිසා ඇලීම් ගැටි සාමයේ දුරු කළොත් එයාට කවදාත් මේ මානසික වශයෙන් දුකක් එන්නේ. ඒක තමයි පරමාර්ථ සුවය. අන්නේ සුව දෙකම ගැප් කරගෙන තමයි සුවපත් වෙත්වා කියන්නේ. එතනින් ඔක්කොම ඉවර වුණා. පංචස්කන්ධ සංඛ්‍යා දුකින් බ්‍රහ්මයාට වෙරෙන්නත් අනාගාමීලා අනාගාමීලා සුද්ධාවාසිය උපදිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් නිසා හටගන්න දුක යටත් තියෙනවා. ඒතර ඒකෙන් හතුනහ තමයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතාවේ වේවා කියන්නේ ඇලීම් චන්දරාගේ සාමනින් දුරු කරපුවාම බැඳීම ඉවරයි. බැඳීම නික්මීමේ ලබන යම් සුවයක් ඇති ඒක තමයි උපරිම නිවන් සුවය. අරිහත් ඵල සුවය. ඒ සුවය ප්‍රදාන කිරීම තමයි ලෝක සත්‍යයට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතාතර වේවා කියන අන්තිම සුවය වෙන්නේ. මේ ඔය ආර්ය මෛත්‍රිය වන්නකොට ඔය දෙපැත්තම ඉන්න ඕනේ. එක පැත්තක් අරගත්තාම ආර්ය මෛත්‍රිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ලෞකික පැත්ත විතරක් ගත්තොත් ඒක ලෞකික මෙත් වැඩිවීමක් වෙනවා. ලෝකෝත්තර ධර්මයක් එකලා ගත්තාම ආර්ය මෛත්‍රියක් වෙනවා. ආර්ය මෛත්‍රිය සියල්ලෙන් පූර්ණයි. ඉතින් බෞද්ධයෙක් මෛත්‍රී භාවනාව වඩනකොට ආර්ය මෛත්‍රිය තෝරා ගන්න ඕනේ. දැන් සතර අපා දුකෙන් නිදහස් වීමෙන් ලබන නිදුක් වීමක්. කාම රෝගයෙන් නිදහස් වීමෙන් ලබන නිරෝගී වීමක්. ඒ වගේම ඒකෙන් නිකුත්න චිත්ත සාන්තිය ලබන මේ අනාගාමී ඵලයෙන් ලබන සුවපත් වීමක්. සියලුම සංසාර උපාදානයන්ගේ මිදලා ලබන්නා වූ සියලු දුක් කරදර නිදහසෙන් ලබන්නා වූ සදාහන් දුකින් නිදහස් වේලා ලබන විමුක්තියක්. ඔය කියන කාරණා හතර අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා හතර. ඔය අතරතුර යන සත්‍යයට නුයේ දුක් කරදර ඇති වෙනවා. උට ඒවෙන් දුක් කරදර නැතිවීම ලෞකික නිදුක් වීම. ඒකත් මේකට අවශ්‍යයි. ඒ වගේම කයට ලෙඩ හැදෙනවා නම් දුක් කරදර ඇති වෙනවා නම් හිතට ලෙඩ හැදෙනවා ඒකත් කරදරයක්. ඒ පැවැත්මේ තියෙන දුක් කරදර. ඒකත් බාධකයක්. ඒ රෝග සත්‍යයට ඒකිනු නිදහස් වෙනවා. ඒ වගේම කායික මානසික වන්නා වූ දුක් දාහයන්ගේ නිදහසම සුව තැන්සුමක් තියෙනවා. ඒකත් හොඳයි. හැබැයි ඒක ලෞකිකයි. ඒ සුවයක් ලැබෙන්න ඕනේ. ඒක ලබා ගැනීමට හේතුකාරක වන අවිද්‍යාව තෘෂ්ණා දුරු කරනවා නම් යම් කිසි ධර්මානුකූලව දැකලා කාමච්ඡන්ද ව්‍යාපාද දෙක දුරු කරනවා නම් ඒ ධර්මාභෝධයෙන් ලබන්නා වූ දෙක සදාහටම මතු දුකෙන් නැති වෙන සත්‍යයටපත් වීම. ඒක විශේෂයි. ඒ වගේම සැනසුමෙන් ඉන්නවා කියලා කිව්වා. සුවයෙන් ඉඳලා හිටියා. පංචස්කන්ධ සංඛ්‍යා දුකෙන් මිදෙන්න බෑ. චන්දරාගේ සමරි දුරු කරලා එන අරිහත් ඵලයටපත් වුණොත් ඒකෙන් දුකින් සත්‍යෙ දෙනවා. ඒ අන්තිම 10 දේහයේ කෙලවරෙච්චාර සදාහත් දුකෙන් නිදහස්. අන්න ඒක තමයි පූර්ණ සුවය. ඉතින් නිබ්බාන පරම සුඛය කියන්නේ ඒකයි. ඉතින් නිබ්බාන පරම කියන්නේ සුඛිතතර වේවා. සුඛිතතර කියන වචනේ පෙන්වන්නේ ඒක විඳින සුවේ නෙමෙයි. මෙච්චර කල් විඳ දුක කියලා ලබන නිදහස. ඒ තමයි සුඛිතතර කියලා කියන්නේ ඒකයි. සුඛයයි සුඛිතතරයි දෙක තෝරගන්න ඕනේ. ඔබ තෝරගත්තාම ඔය භාවනාව කළ හැකියි. ඉතින් ඔය ක්‍රමයට හිත තියාගෙන ඉවරලා හිටන් ඔය භාවනාව වඩන්න ඕනේ. එතකොට යථාර්ථය දකින්නවා. නිවනේ ආනිසංස දකින්නවා, ලෝකේ ආදීනව දකින්නවා. ලෝකේ ආදීනව දකින්න බෑ නිවනේ ආදීනංශ දකින්න බෑ. මේකයි ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයක හැම වෙලෙම තිබී සිටි ලෝකේ ආදීනවත් නිවනේ ආනිසංසය. මේ දෙක සිහි වෙනකොට තමයි ආර්ය මාර්ගය වැඩෙන්නේ. ඔය දෙක දකින්න ඕනේ. ලෝකේ ලෝකේ හැටියට දැක්කේ නැත්නම් අමතක කරලා දැම්මොත් එහෙම බලන්නේ නැතුව. ලෝකේ ආදීනව පේන්නේ නැතුව යනවා. බලන විදිහක් නැතුව යනවා. නිවනේ වටිනාකම සීකලේ නැත්නම් නිවනේ ආනිසංසය නැත්නම් පිහිට අඟ දෙනක් නැතුව යනවා. ලෝකේ ආදීනව දැකහම මිදෙනවා නිවන ආනිසංස දැකහම පිහිටනවා නිවන. ඒතරම් නිවන් දකින්න. ඔය ක්‍රම දෙක තියෙනවා. ඒතර කාගෙන්වත් අහන්න දෙයක් නෑ මම දැන් කොච්චර දුර ඇවිදින්නද කියලා. Tamanටම තේරෙනවා Taman හේතුව දැකලා නම් හේතුව අයින් කළේ. මගේ මෙච්චර මේ හේතුකාරකේ අයින් වෙලා. එහෙනම් ඒ මට්ටමට තමගේ ඒකෙන් හරියන ඵලයට අයින් වෙලා. ඒක දැක්ක හැකියි. හේතු නිරෝධ මට්ටමනේ ඵල නිරෝධය. සතර අපාගත වීමට හේතුකාරකගෙන පාප දූෂිතාවයක් මගේ මනසේ නැගෙන්නේ නැත්නම් කුමක් නිසාද? අනිත්‍ය නිසා දුක නිසා ආසාර ලෝකයේ තුල දැක්කා මම මොනවට මේ සටන් කරන්න මොනවට අසාධාරණ කරන්න කියලා. අසාධාරණේ දුර වෙලා ගියා යථාභෝධිය. ඔහු දන්නවා මගින් මේ දූෂිතාවයට පත් වෙන්න හිතෙන මානසිකත්වයක් උදා වෙන්නේ. ඉතින් සතර අපාගත වෙන යම් හේතුවක් තියෙනවා. ඒ හේතුව මල් ළඟ නැහැ. නිසා මට කියන්න පුළුවන් ශේකල නිරයත්තෙන් ශේකල ප්‍රේතවිෂයත්තෙන් ශේකල පිටසන්නේ උණියත්තෙන් ශේකල අසුරනිකායත්තෙන් මට ඒවා නැහැ කියලා මේ හේතු මම දන්නවා කියලා කියන්න පුළුවන් ඕක හාමුදුරන්ගෙන් අහගත්තා මම සෝවාන් වෙලාද කියලා මම දන්නවා සාතිකයක් දුන්නා සාතිකය අරන් ගිහිල්ලා. කවුද කිව්වේ? හාමුදුරුවෝ කිව්වා. හරියයි කියලා. කෝ සම්නිති කෝ අකාදී කෝ එහි වාසී කෝ පච්චතාවීතබ්බ වින්නේ එකක්වත් තියෙනවා. කාගෙන් වතහන දෙයක් නෑ මාර්ග බලය ලැබුණාද කියලා හේතුඵලසු ධර්මයේ දැක් ගන්න. තමන් දකින්න තමන්ට දකින්න පුළුවන්. තමන් කොයිතරම් දුරට අවිද්‍යාව තෘෂ්ණා දෙකින් චන්දරාගයෙන් මිදුණාද කියලා. ඉවරටම විදුණා දැක හැයි මම ඉවරටම විදුණා. මින් එහාට මට විදෙන්න දෙයක් නැහැ. සාමනි පූර්ණයි කියලා. නාරයා කිව්වට මෙයා කිව්වට මම සෝවන් මම සබුද්දාගාමි මම අනාගාමි මම හරියට තියර අයහවල් එකනා කිව්වා කිව්වට. මට හැකයක්වත් ඇරලා නැහැ. කොහොමද ඒකත් ඉඳගන්නේ? අපි නියතේම සම්බෝධි පරායනේ සෝතාපන්න වෙන්නේ හිතේම කැමැති නම් ප්‍රකාශ කරන්නේ. යට උනම් කියන්න පුළුවන්. ධර්මයේ දැකලා තියෙනවා. ධර්මයේ දැකේ නැති කෙනෙකුට අනුගේ කියපනක් මට මෙහෙම කිව්වා ඒකයි මම කියන්නේ කියනවා මිස. කාගෙන්වත් අහන්නේ නැතුව මටම කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. කියන්න බෑනේ. මේ ධර්මයේ යථා ඵලය අකෝහි ලැබිලා තියෙනවා. ඉතින් මං යම් තැනකටපත් වුණා නම් ඒ තත්ත්වයන් වල මගේ සංකාර නැහැ දැන්. ඒ සංකාර නැහැ නම් ඒ જાති විඥානත් මට නැහැ. ඒ જાතියේ නාම රූප වාසේ මම යන්නෙත් නැහැ. එවන් බැඳුණු සලායතනේ මට ඇත්තෙත් නැහැ. එවන් ස්පර්ශයක් මම ලබන්නෙත් නැහැ. එවන් වින්දනයක් මම විඳින්නෙත් නැහැ. එවන්දු බැඳීමක් ඇත්තෙත් නෑ. එතන හාවීමකුත් නෑ. එතන බැඳීමකුත් නෑ. තණ්හා උපාදානක් නෑ. එවන්දු බවක් මම දැන් හැත්තේ නෑ. එවන්දු බවක මන් නෑ. එහෙනම් මට එවන් જાතියක් වෙයි. එවන් જાතියේ හේතු මල් ළඟ නෑ. අන්තරමනුගුලද පරිත්‍යාම පාරින් දැනගන්නවා. නියෝ පටිච්චසම උපාදාන පාසති සෝ ධම්මං පාසති කියන්නේ ඔන්න ඔය. يعني පරිත්‍යාම පාසති කියනකොට ධර්මය දකින්න. ධර්මය කොහොමද දකින්න ඕන? මේ පරිත්‍යාම පාරින් ධර්මය තෝරාගත්තේ නැත්නම් අපි ඉන්නේ කොතනද කියලා අපිවත් දන්නේ නැහැ. අනුගෙන් අහලා මේක හරියන්නේ නැහැ. මේ හේතුඵල න්‍යායමයක් තියෙනවා. ඉතින් ඒක අපි තර්ක වාද කරන්න දෙයක් නැහැ. ඒක ඇත්ත බව ඔප්පු වෙනවා. සත්වේ පුද්ගලයේ පෙන්වන්නේ මේ පටිච්චසමුපාදයේ පෙන්ලා තියෙන්නේ. මේ ලෝකේ හේතුඵල න්‍යායයක් පෙන්වන්නයි. ඒ හේතුඵල න්‍යාය ක්‍රියාත්මක වෙන ක්‍රමය අපි දකින්න ඕනේ. සත්වේකය කියලා ගන්න නැතුව හේතුඵල න්‍යාය දකින්නයි පරිත්‍යාගෝපාදයේ තියෙන්නේ. ඒතර සත්පුද්ගල ක්‍රියාවලියක් නෙමෙයි එතන පෙන්නන්නේ. හේතුඵල ක්‍රියාවලිය. ඉතින් ඒකේ තියෙන වචන වලට දීලා තියෙන අර්ථ අපි හොඳට තෝරා ගන්න ඕනේ. නැත්නම් ඔබ තෝරා ගන්න බෑ. දැන් ಜಾති කියනකොට මේ ಜಾති කියන්නේ මේ මිනිස්සු විතරයි කියලා එහෙම ගත්තොත් එහෙම. අපිට ඔබ තෝරා ගන්න බෑ. ඒ ගස් මොන ගස් ಜಾති නෙමෙයි. ගල් ಜಾති නෙමෙයි. දස් ಜಾති, ගල් ಜಾති, පස් ಜಾති, ගිරි ಜಾති, කොළ ಜಾති, මල් ಜಾති ඔක්කොම ಜಾති. මිනිස් ಜಾති, තිරිසන් ಜಾති, ඒවත් ಜಾති. හත පුද්ගල සංඥාව වයින් කරලා. ಜಾති හඳුනා ගන්න ඕනේ ඉතල පොදුයි. අනේ ඉතල අපි එන්න ඕනේ තැන. ಜಾති හටගත්තා. ಜಾති හටගත්තේ හේතුඵල න්‍යාමය මොකක්ද? හත න්‍යාමයක් නෙමෙයි. හේතුඵල න්‍යාමය. භවපත්‍ය ಜಾති. යම් නිර්මාණාත්මක බවක් ඇත්නම් ඒ හේතුව තමයි ಜಾති පහළ වෙන්නේ. අඹ ගහ කියන જાතිය නිර්මාණය වෙන්න ආපෝ තේජෝ වායෝ පට කියන ධාතු හතර යම් ශක්තියකින් ඇදිලා ඉදිරිලා. ඊට අනුකූලව ක්‍රියාත්මක වුණා නිර්මාණය වුණා. නිර්මාණය වීමේ ක්‍රියාවලිය නිසා දලු જાති පේනවා, කොළ જાති පේනවා, ගිනි જાති පේනවා, මල් જાති පේනවා, අතු જાති පේනවා, කඳ જાති පේනවා, පොතු જાති පේනවා, මුල් જાති පේනවා, අඹ ගහ කියන જાතියක් පේනවා. අනේ බවපත්යෙන් જાති වුණා කිය ඕන ඕකයි. ඒක සත්තුන් විතර සම්බන්ධ කරලා සීමා කරන්නේ නැතුව බලන්න මුළු ලෝකෙම හරියට තියෙන ඔය ක්‍රමයයි. මුළු ලෝකෙම පටිච්චසමුප්පන්නයි කිව්වේ ඕකයි. උපාදානපත්‍ය භව. එහෙනම් යමක් නිර්මාණය වෙන්නේ. ඒකට අවශ්‍ය කරන දේවල් ආසන්නයට ඇදිලා. උපාදාන කියන්නේ ආසන්නයට ඇදෙනවා කියන එකයි. උප කියන්නේ ආසන්නය. ආදාන කියන්නේ ඇදිලා එනවා. දැන් ගහ හටගත්තේ මොනවද මූලධාතුවේ? ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන මේ ධාතු හතර මූලද්‍රව්‍ය වේලා. මේවායේ ගහ තියෙන යම් තැන හට ගන්න තැනට. ඒ ආසන්නයට ඇදෙන්න ඕනේ. අයි පෝර දානවා වතුර දානවා කියනකොට දැමට අදින්නේ ආසන්නට ඇතුළු තමයි ගහට ඇදලා ගන්න යන්නේ උපාදාන. ඒතර තමයි නිර්මාණාත්මකව වෙන්නේ. දැන් මේ විද්‍යාව. යමක් හටගන්න විද්‍යාව මේ වෙන්නන්නේ. අනේ උපාදාන වෙච්ච හැටි. ඒක තණ්හාපත්‍ය උපාදාන. තණ්හා කියන්නේ ආසාව කියලා ගත්තට හරියන්නේ. තණ්හි හා වෙන නිසා තණ්හා කියලා. ආසන්නයට ඇදිලා නිසා උපාදාන කියලා. එහෙනම් ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි පෝර හැටියට. මුලෙන් උරාගත්තා අන උපාදාන වුණා. ආසන්නට ඇදුනා. ඔය මුල කියන තැන හා වෙලා තිබුණේ නැහැ අර පෝර ටික. කන්නේ හා වුණේ නැත්නම් අදිනවා. මුල කොහෙවත් පෝර කොහෙවත් තිබුණොත් එහෙම අදියි. සංහා පත්‍ය උපාදාන අනිසිද්ධාන්ත. එහෙනම් මේ ධාතු හතර මුල කියන තන්නේ හා වෙන්න ඕනේ. තන්නේ හා වුණොත් මොකද වෙන්නේ? ආසන්නට ඇදලා ගන්නවා. මුලින් ඇදලා ගන්නවා ගහනවා. උපාදාන වෙනවා. අනසිද්ධාන්තේ. තණ්හා වෙච්ච නිසායි ආසංක ඇතිුනේ. මුල කියන තනිය ලං කරලා පොල් ටික අතට දුන්නේ නැත්නම්. ඒක ඇදෙන විදිහක් නේ. අනේ තණ්හාපත්‍ය උපාදාන කියන සිද්ධාන්තය. ඒ වතුර වතුර හැටියට තිබුණා නම් පොර පොර හැටියට නෑ බඩවි බඩවි හැටියට තිබුණා. ඒ වගේම උෂ්ණේ උෂ්ණේ හැටියට තිබුණා වායුව වායුව හැටියට පැත්තක ක්‍රියාව තිබුණා. අපිට කවදා පොර සංකල්පයක් දකින්න හම්බෙන්නේ නැහැ අර උපාදාන වෙන්නේ. තණ්හා වෙන්නේ විදිහක් නෑ මොනවද තණ්හා වෙන්නේ? වීමක් ධනවඬ වේදනා. වීමක් එකතු වෙනකොට වීමක් සිද්ධ වෙනකොට තමයි වේදනා කියන්නේ. හිතෙනවට නෙමෙයි. ආශාවට ආස්වාදයට විතරක් නෙමෙයි වේදනා කියන්නේ. වීමක් ධනවඬ මොනවද වෙන්නේ? ජලයත් එකතු වෙන්න ඕනේ. ද්‍රව්‍යයත් එකතු වෙන්න ඕනේ. වායුවත් එකතු වෙන්න ඕනේ. උෂ්ණයත් එකතු වෙන්න ඕනේ. මෙන්න මේ වීමක් එකතු වුණාට පස්සේ තමයි අවශ්‍ය දේ සංකල්පණය වෙන්නේ. වීමක් වීමක් දැනෙන්නේ. ඒක තමයි ඕර කියන එක හැදිලා නම් අර අවශ්‍ය කියන රස ධාතුව මුලකින් තණ්හා වුනේ තණ්හා වුනේ වේදනාපත්‍ය තණ්හා. ඒතර මේ එකින් එක වෙන් වෙලා තියෙන ස්පර්ශ වෙන්නේ නැතුව මේක එකතු වෙන්න පුළුවන්. අර පෝර කියන රසායන රස ධාතුවේ නිර්මාණය වෙන්න පුළුවන්. ස්පර්ශ වෙන්න ඕනේ. ජලයේ ජලයේ ද්‍රව්‍ය වලට ස්පර්ශ වෙන්න ඕනේ වායුවේ ස්පර්ශ වෙන්න ඕනේ උෂ්ණත්වයේ ස්පර්ශ වෙන්න මේ ස්පර්ශය නිසා තමයි අර වීම නිර්මාණය වුනේ වීම දැනෙන්නේ. මේ වීමක් ධනවන්නේ ස්පර්ශයක් ඕනේ ඔන්නේ. පසවත්‍ය වේදනා. අනිසිද්ධාන. ස්පර්ශ උනේ නිසා තමයි මේ වීම සකස් වෙන්නේ. දැන් අපි ගහකුන් කරන්නේ ඇවිදීම කියලා. ඒතර පස පස උනේ මොකද? සලායතන පත්‍ය පස්ස අනික. ස්පර්ශ වෙන්නේ ඒකට තැනක් ඕනේ. ආයතනයක් ඕනේ. ඒකට බිමක් ඕනේ. මොනවා හරි මේ අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් ඕනේ. ඒවා සංකල්පනේ වෙන්නේ. ඒ සංකල්පනේ ඉඩ පදාසයක් ඉඩ ප්‍රදේශයක් ඇතුළේ. ඒ සීමාවක් ඇතුලේ තමයි. ඒවා ආයස්ථානයක්වත් එකතු කරන ස්ථානය බවට පත් කරන්නේ. මේ යම්තක ජලය හදා හිටින්නේ නැත්නම්, පෝර හදා හිටින්නේ නැත්නම්, වායුව හදා හිටින්නේ නැත්නම්, උෂ්ණය හදා හිටින්නේ නැත්නම් යම් තැනක. එතන ආයතනයක්. මේ ආයතනයක් කියේ මොකද්ද? ওই ಜಾති හතර යම් තැනක හදා හිටිනා නම් අන්නේ පරිසරයේ තියෙන ආයතන. මේ කලායතන පත්‍ය වස්තුව කියන්නේ. ඔය ඇහැට ගන්න, කනහට ගන්න, නාසයට ගන්න, දිවහට ගන්න, කයහට ගන්න, මනහට ගන්න. නේද? රූප හට ගන්න, ශබ්ද හට ගන්න, ගන්ධ හට ගන්න, රස හට ගන්න, ස්පර්ශ හට ගන්න, ධර්ම හට ගන්න. ආයතන හයක් හට ගන්න තැනක් තියෙනවා. අන්න ආයස්ථාන කියන්නේ අන්නේ හට ගන්න ස්ථාන. මම කියන්නේ මේ ශාරීරිය එක නා. ඇස කන දිව නාසය ශාරීරිය මන හට ගන්න ස්ථානයක් ඕන. බාහිර ලෝකේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හට ගන්න ස්ථානයක්. ඒ බාහිර සලායතන මේ අභ්‍යන්තර සලායතන. අන්න බාහිර සලායතන ගැන අපි මේ දැන් කතා කරන්නේ. ගහක් ගැන. අන්න ඒකට අවදි වෙන සායන රූප හට ගන්න, ශබ්ද හට ගන්න, ගන්ධ හට ගන්න, රස හට ගන්න, ස්පර්ශ හට ගන්න, ධර්ම හට ගන්න. අවතේ පරිසරය. මේ රූපය ඇතුලේ නිෂ්පාදනය වෙන්නේ. අන්නේ ආයතන 6 සකස් වෙන එකතු වෙන ස්ථාන 6 හට ගන්න යම් දැනක අපි ඒක පොළොව ඒක හට ගන්න ගැලපෙන්නේ. අන්න සලායතන නිසා මේ ස්පර්ශය එකතු වීම හටගත්තේ. අර ජලයේ ස්පර්ශුනේ, වායුවේ ස්පර්ශුනේ. අපර අපි ස්පර්ශ කරලා එකතු කරා. සලායතන පත්‍ය පාස. නාම රූප පත්‍ය සලායතන. ඔන්න වැදගත්ම තේරෙනවා. ඒ ඒ පරිසරය කොහොමද හටගන්නේ? ඒක නිකන් හටගන්නේ. අන්න නාම රූපයක් නිසා හටගන්නේ. අන්න මනුස්ස මිනිස් හිතකට බැහැ ගන්නවා. මිනිස් හිත තුලින් ගොඩනගා ගන්නවා අවශ්‍ය පරිසර මානසිකත්වය. ඒ පාරිසරිකත්වයෙන් නම්‍යතාවයකින් හැඩතලයේ රූපණය කරන මානසික. මෙහෙම පරිසරයක් ඇත්නම් අන්න අදහස ගන්න. මෙහෙම පරිසරයක පරිසර ආකාරය මනසෙන් ගන්න. ඒකට නම්‍යතාවය දැකලා මනසෙන්. අන්න ශක්තියක් හටගත්ත පරිසරය ගොඩ නැගී. අන්න ආයතන පරිසරයේ ගොඩ නැගෙන නාම රූපත්‍ය සලආයතන. ඉතින් මනස තුල ওই විදිහේ පරිසරයක් ගොඩ නැගෙන්න බෑ අනුකූල විඥානයක් තිබුණා. අන්න ඔතින් බාහිර ලෝකේ විඥානික බැහැගත්ත හැටි. සත්වයාට බැහැගත්ත හැටි. විඥානයක් යන්ත්‍රයේ නිෂ්පාදනය වුණා. අපි මේ දැනෙනවා කියන මට්ටම ඉක්මවා ගියේ. මෙහෙම දෙයක් ඇන්නා කියන හැඟීමට එන්න ඕනේ. ඒතර මේ ලෝකේ පවතින දෙයක් ගැන මානසිකත්වයක් මනසට. පැවැත්ම හොඳයි කියන මානසිකත්වයක් ආවා. ඒ පැවැත්ම මෙහෙම එකක් තියෙන මානසිකත්වයක් ගොඩ නැහැ. අන්න මානසිකත්වය කිල්තු වුණා. චන්දරාගෙන් යුක්ත වුණා. අන්න ප්‍රභාසර චිත්ත කෙනකින් තියෙන ප්‍රභාසර චිත්තේ ආගන්තුක චන්දරාගෙන් උපක්ලේශ ගත නිසා ඒක විඥාන වුණා. අන්න චිත්තයි විඥානයි දෙකක් කිව්වේ ඔකයි. අන්න විඥාන පහළ වෙන්න මොකද? අවිද්‍යාව සහගතව හිතන්න ඕනේ කියන්න ඕනේ කරන්න ඕනේ ලෝකයක්. හිතනකොට කියනකොට නම් අවිද්‍යාවෙම හිතපු නිසා කිව්ව නිසා කරව නිසා අවිද්‍යාව සහගත මානසිකත්වයක් ගොඩ නැගුණ ඒ බඳු පරිසරයක් හොඳයි කියලා. අනේ විඥානය ගොඩ නැගෙන සංකාර හේතුව. සංකාර පත්‍ය විඥාන. ඇත්ත ඇති ආකාරයෙන් දැකන ඕක හොඳයි කියන නිගමනය කරන්නේ නැහැ. එහෙනම් හිතින් කයින් වචනේ එහෙම ගොඩ නැගන්න කටයුතු කරා. හිතින් කයින් වචනේ සංකාර ගොඩ නැගුවේ මොකද? ඇත්ත පේන්නේ නැති අවිද්‍යාව මේක හොඳයි කියලා බහැම නිකම. කාරා කියලා බහැම නිකම. මේ අවිද්‍යාව මුළුණා අන්තිමට බලන්නේ පැහැදිලි. අනේ ගහේ පටිච්චසමුප්පාදය. මේ ගහක පටිච්චසමුපාදයක් තියෙනවා. ගහේ පටිච්චසමුපාදය යන්නේ මොකක්ද? දැන් මිනිහා කියන එකත් ඒත් පටිච්චසමුපාදය. අර ක්‍රමයට මෙයන්ද ඕනේ. දැන් මිනිස් జాතිය දැන් අපිට තියෙනවා. දැන් මේ කොහොමද මේ జాතිය හැදුවේ? සිද්ධාන්තය මොකද්ද? භවපත්‍යා జాතියමයි සිද්ධාන්තය. අර ගහට වගේම තමයි මිනිහා. භවපත්‍යා జాතිය. නිර්මාණාත්මක ක්‍රියාවලිය නිසා මේ జాති ගොඩ නැගෙන්නේ. කෙස් ලොම් නියදා සම්මස් නාර ඇට ඇට මිදු මේ ආදී මුළු ශරීරයේ කොටස් ටිකක් තියෙනවා මේ කොටස් ටික නිර්මාණය වෙන්නේ අවශ්‍ය කරන නිර්මාණ ක්‍රියාකාරීත්වයක් නොතිබුණා නම් කෙස් ගහක් නිර්මාණය වෙන්නේ බෑ නෑ කෙස් జాතියක් දකින්න බෑ ලොම් ගහක් නිර්මාණය නොවුණා නම් ලොම් జాතියක් දකින්න බෑ නියපොත නිර්මාණය නොවුණා නම් නියපොතු జాතියක් දකින්න බෑ නිර්මාණය වෙච්ච නිසා මේ මිනිස් නියපොතු මේ මිනිස් කෙස් මේ මිනිස් ලොම් මිනිස් නියපොතු මිනිස් සම් මිනිස් මස් මිනිස් නහර ඔන් ගොඩනගෙනවා ඔක්කොම ඒවා ගොඩනගන ප්‍රමාණාත්මක ක්‍රියාවලියක් තිබුණ නිසා තමයි. ඒවා ලෝකෙ නිර්මාණය වුණේ. අන්න භවපත්‍යාචාරය. මේ ශාරීරික ශාරීරික පරිත්‍යාපාදයේ කියන්නේ. ශරීර නිර්මාණය විචය. නිර්මාණාත්මක ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ මොහොතේ මේ જાති ගොඩ නැගුණේ. ගොඩ නැගිච්ච නිසා තමයි මේ මේ මිනිස් જાතිය කියලා මිනිස් අය දැක්කේ. ජරාවක් මරණයක් දකින්නේ මොකද? මිනිස් කය ගොඩ නැගිච්ච නිසා තමයි කය ජරාවටපත් වීමක් දකින්නේ කය මරණයටපත් වීමක් දකින්නේ. මිනිස් කාය ගොඩ නැගුණේ නැත්නම් ජරාවක් මරණයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එලා කියනවා ජාතිපත්‍ය ජරාමරණ ජාති නිරෝධා ජරාමරණ නිරෝධ. මිනිස් කාය නිර්මාණය වෙච්ච නිසා තමයි ජරාමරණ විද්‍යාමාන වෙන්නේ. මිනිස් කාය විද්‍යාමාන නොවුන නම් ජරාමරණ විද්‍යාමාන වෙන්නේ නැහැ. අනේ සිද්ධාන්තය. ඒක සත්පුද්ගල සම්බන්ධයක් නැහැ. සත්පුද්ගල ගත්තොත් එහෙම ලෝකෙ ඇත්ත දකින්න බෑ. එහෙනම් සත්පුද්ගල දෘෂ්ටි අයින් කරන්න කිව්වොත් ඕක. අයින් කරලා යථා හේතුඵල න්‍යාය දකින්න. ඒතකොට දකින්නවා කරන්නේ නැහැ. ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවක් විද්‍යාමානයි කරන්නේ කොතන නැහැ. අන්න ඒකයි දකින්න කිව්වේ. කරන්නේ කියලා ඉන්න තාක්කල් තමයි ආත්මෘෂ්ටියදී. එයා ආත්ම සංඥාව ඇරෙන්නේ. මම කියලා කරන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය. අන්න මම කියන දෘෂ්ටිය අරගන්න. මේ හේතුඵලයක් බව දකින්න ඕනේ. ක්‍රියාකලාපය බව දකින්න ඕනේ හේතුඵල ක්‍රියාවලිය බව. ඒතර මම එක හදනවා නෙමෙයි හේතුඵල ක්‍රියාවලිය හැටි ඔහම තමයි. මෙහෙමයි හේතුඵලය එන්නේ. අන්න ඒක තමයි යම ගොඩ නැගින්නේ කොහොමද? භවපත්‍ය ආජාති කියන සිද්ධාන්තය. මිනිස් කය නිර්මාණය කරන යම් බවක් ඇත. ඒ බව ක්‍රියාත්මක වීම නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් ජාති නිෂ්පාදනය වෙනවා. ඒකෙන් මිනිස් කය විද්‍යාමාන වෙනවා. අන්න බලපෑයි. මේ මිනිස් කය හැදිර පරිච්ඡේදමාවාදී විද්‍යාව. ඒතර බව හදාගන්නේ කොහොමද? උපාදානපත්‍ය බව. මේ මිනිස් කය මොනවද තියෙන්නේ? ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි මිනිස් කය. මේකේ තියෙන්නේ ප්‍රේතිය. අර ගහේ තිබුණා වගේ. එහෙනම් මොනවද උපාදාන විඳින්නේ? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන එක. ඒක එකන සංකල්පණය වෙච්ච ධාතු රස ධාතුවක් හැදිලා. ඒක අර මස් හැදෙන තෙන්ට, දෙලි හැදෙන තෙන්ට, ඇට හැදෙන තෙන්ට, ඇට මිදුළු හැදෙන තෙන්ට මේ මුළු ශරීරයේ ඒ හැදෙන තෙන්ට ඒක ආසනෙට ඇදිලා යනවා. ඒ රස ධාතුව ඒ ආසනෙට ඇදුණොත් තමයි ඒකේ නිර්මාණය කරන්නේ ඒ ධාතිය. මේ කිස් ධාතිය නිර්මාණය කරන්නේ කිස් හදන රස ධාතුව කිස් ළඟට ඇදලා යනවා. ලොම් හදන රස ධාතුව ලොම් විතරේ හදලා යන්න ඕනේ. ලොම් මූලෙට. නියපොත්තේ මූලෙට නියපොතු හදන රස ධාතුව වැඩිට ඕනේ. දත හැදෙන මූලෙට දතේ රස ධාතුව වැඩිට ඕනේ. හැම හැදෙන මූලෙට හැමේ රස ධාතුව වැඩිට. හැම හැදෙන රස ධාතුව වැඩිට ඕනේ. රස ධාතුව කිව්වේ මොකද්ද? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පරිවි ධාතු කිය ධාතු හතරේ සංකලන. අන්න ඒක ඉතින් දැනෙන්න. ඒතර තමයි උපාදාන උනේ අන්නේ හැදිච්චි. ආසන්නයට හැදුණා. මොකද ආසන්නයට හැදුණේ? මොනවද? ඒ රස ධාතු. එහෙනම් මොකේද හැදුණේ? තණ්හා පත්‍යං උපාදාන. තන්නේ හාවුනේ නැත්නම් ආසන්නයට ඇදෙන එක හැදෙන්න විදිහක් නෑ. නෑ රස ධාතුව හැදෙන්න විදිහක් නෑ. මොනවද ඒ තණ්හාව? ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි. ඒ ධාතු හතරම. ඒක තැනකද ඒක විදිහට හාවුනා. රස ධාතුව නැමෙ තණ්හාව. තණ්හාව විදිහට සමුදුනේ උපාදානේවත් ආසන්නයද? අනේ සංහාපත්‍ය උපාදාන. වේදනාපත්‍ය තණ්හා ඊළඟ හිතා. ආපෝ ධාතුවේ අපිට කොයිද ආපෝ ධාතුව? කොයිද අපිට තේජෝ ධාතුව? වායු ධාතුව, පඨවි ධාතුව කොයිද? කනබුන ආහාර ගන්න. මේ ආහාර ගත්තාම මේකේ තමයි මේ දේ ඔක්කොම තියෙන්නේ. තිබුණේ බාහිර ද්‍රව්‍ය වාක්‍යවත්. මිනිස් ද්‍රව්‍ය වශයෙන් නෙමෙයි. බාහිර ද්‍රව්‍ය වශයෙන් තිබුණා. ඉතින් බාහිර ද්‍රව්‍ය මිනිස් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළේ කොතනින්ද? අන්න සංනිහා වෙන දෙයක් තියෙනවා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතර. විනාකාරයෙන් හා වෙලා තිබුණේ. ඒවා සත්ව ද්‍රව්‍ය නැත්නම් කනගුණ ආහාර බත් ඇට ඔය ආදි වශයෙන් හා වෙලා තිබිච්ච එක. දැන් මේ පරිවර්තනය කරගන්න. කොහොමද? මිනිස් කායයට අවශ්‍ය කරන රස ධාතු නැමැති සංනිහා කරන් දැන් ක්‍රියාත්මක වෙයි. අන්න ඒතකොට තමයි රස ධාතු නිෂ්පාදනය. ඒතකොට තමයි උපාදානියවත් ආසන්න දෙවිලා ගිහින් අර වැඩේ කරන්නේ. බව කරලා ಜಾති පහල කරන්නේ. ওই સિદ્ધාන්තය ඒකයි. ඒතකොට මොකද කරන්නේ? වේදනාපත්‍ය තණ්හා. වීමක් දනවන්න ඕනේ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, මිනිස් මිනිස් දෙයක් මිනිස් රස දාරුවක් බවට පත් කරන්න. ඒකට අවශ්‍ය වීම දනවන්න ඕනේ. අර එහෙම තිබුණොත් එහෙම. තාවපත් තාවපත් හැටියට තිබුණොත් එහෙම. ඕජස බවටපත් වෙන්නේ නැහැ. අනේ වීමක් දනවනකොට මොකද වෙන්නේ? අන්න අවශ්‍ය ඕජස නිෂ්පාදනය වෙනවා. වීම දනවනවා. එතන වේදනාවට හේතුවක් තියෙනවා. පස්සපච්චය වේදනා. ඉතින් ආහාර පැත්තක තිබුණොත්, කය පැත්තක තිබුණොත් මේකට ස්පර්ශ වෙන්න විදිහක් නැහැ ඒක දනවනවා. නෑ වීමක් ගලවන්න නම්. ඒකට ස්පර්ශ කරවන්න ඕනේ. මේ කඩෙන් ආහාර ගාපම බඩට යන්න ඕනේ. ඒක තමයි ස්පර්ශයට අවශ්‍ය ලං කරලා දෙන්නේ. ස්පර්ශය කොයිද වීලා? ඒක තමයි ආයතනේ බඩ නැති ආයතනේ ඒකක් තියෙන්න ඕනේ. කය නැති ආයතනේ තියෙන්න ඕනේ. ඒ ආයතනේ දැම්මම තමයි අන් සලායතන පත්‍ය පස්සේ. ඇස ඇසට කන්ට නාසය දිවට කයට ඕජස් හදලා දෙන්න ඒ ආයතනේ තියෙන්න ඕනේ. ඒ ආයතනේ කරා ගියාම සලායතන. ඒ වෙලෙන් තමයි ස්පර්ශය ලබා දෙන්නේ. ආයතනයන් කොයිදා කියන්නේ. හටගත්තේ. නාම රූපඥා කරායතන. අන්න බැසම මුලින්ම නාම රූපේ. පෙර භවයේදී මිනිසත් බව හොඳයි කියන මානසිකත්වයේ ගොඩනගපුවා. ඒකේ හටගත්ත මානසික මිනිස් ආකාශය. මිනිස් ආකාශය තිබුණ නම්‍යතාවය. මෙන්න මේ දෙක ක්‍රියාත්මක වෙන නිසා නාම රූපය ගොඩනගව මනසේ. ගොඩනගමු නිසා මොකද වෙන්නේ? අවශ්‍ය ආයතනයේ හවසෙන ප්‍රදේශය හටගත්තා. ශක්ති විශේෂය හටගත්තා ආයතනය හටගත්තා. අන්න මේ මිනිහෙක් බවට පත් කරන්න යමක් එකතු කළ යුතුයි. ඒකට අවස්ථාව ඒ කියමේ විශ්ේ හටගත්තා. එකතු කළා. අන්න සලායතනය හටගත්ත නාම රූපයයි. නාම රූප වලට මුල වුණා. අන්න විඥානයක් තිබුණා. මිනිස් බව හොඳයි කියන මානසිකත්වය ගොඩනගපු නිසා. මිනිස් බව පිළිබඳ චන්දරාගයෙන් බැඳිච්ච හිතගති ගතියක් ඇති කරපු නිසා. අන්න විඥානයක් හටගත්තා. මිනිස් විඥානය. මිනිස් විඥානය ගොඩනගපු නිසායි අනුකූල නාම රූප ගොඩනගලා හිටා අර ළමේ සාවි හැද තලයේ ගොඩනැගි. ශක්තිය ගොඩනැගි. ඒ විඥානයයි ගොඩනැගි. මිනිස් මිනිස් විදියට හිතපු කියපු කරපු නිසා. ඒකෙන් ගොඩනගාගත්ත මිනිස් මානසිකත්වය. අන්න සංකාරපත්‍ය විඥාන. ඇයි සංකාර ගොඩනැගෙන්නේ? මිනිහත් බව හොඳයි කියන දෘෂ්ටිය. මේක හොඳ වෙන්නේ කොහොමද? අපි මුලාවනේ හොඳයි කිව්වේ. අනාවිද්‍යාව. මිනිහෙක් වෙන එක හොඳයි, මිනිස්සෙක් කියලා උපදින එක හොඳයි කියන අවිද්‍යාව නිසා. මේ කුණු කොට කොට යහකට ආචාරය. ඔය අවිද්‍යාව නොතිබුණා නම් එහෙම. මිනිහෙක් වෙන එක කොහොමද හොඳ වෙන්නේ? අන්න ඒකයි කිව්වේ ඒකයි. එතන මුල ගියේ එතෙන්ටයි ගියේ. අන්තිමට. අවිද්‍යාව තමයි කොටු වෙලා තියෙන්නේ. චන්දරාගේ බැඳෙන ඔක. ඉතින් ඕක අන්න මුලට ගියා. මේ ඔය අවිද්‍යාව නිසා කවුරුවක් කරපු එකක් නෙමෙයි. අපි අපිම කරගත්තේ. ඉතින් අපිට මොකයින් කරගන්න පුළුවන්? අවිද්‍යාව දුරු කරගත්තා. අවිද්‍යාව දුරු කරගත්තා තමයි දෙන්නේ. අන්න හිතෙන් කයින් වචනෙන් ඒ දේ ගොඩනගන්න අවශ්‍ය වැඩ පිළිවෙල කරන්නේ. අවිද්‍යාව නැති නිසා වැඩක් නෑ. ආ සංකාර නිරෝධ. එහෙමනම් මොකද වෙන්නේ? අර චිත්ත කියන එක කිලිටිලා මානසිකත්වයෙන් අර චන්දරාගේ බැඳිලා. කිලිටි මානසිකත්වයෙන් විඥාන පාටපත් වෙන එක එතනම ඉවරයි. දැන් මිනිස් විඥානේ පහල කරන්නේ නැහැ. එහෙනම් අනේවර මනුෂ්‍ය ආකාරයේ කොච්චර හොඳ කියන හැඟීමක් එන්නේ නැහැ. නාම රූප බහින්නේ. එහෙමනම් ආයතරයක් ශක්තියක් ගොඩනගන්නේ නැවත මිනිහෙක් හට ගන්නවා. මනුෂ්‍ය කය හදන සලායතනය හට ගන්න සලායතන නිරෝධය. එහෙමනම් ඉතින් ස්පර්ශ වෙන්න දෙයක් නැහැ. ධාතු හතර හතර පැත්තේ තිබුණාට ස්පර්ශ වෙන්න දෙයක්. ස්පර්ශ නිරෝධය. එහෙමනම් ඉතින් වීමක් දනවන්න විදිහක් නැහැ. මිනිහෙක් කය හට ගන්නවා. ධාතු අතරේ කරලා රස ධාතු හට ගන්න විදිහක් නෑ හන්න වේදනා නිරෝධය ඒතර කොතරකව හාවෙන්නේ දෙයක් නෑ දැන් දෙයක් නෑ මූල ධර්මයක් නෑ සංහා නිරෝධය ආසන්න කැදලා යන දෙයක් නෑ දැන් උපාදාන නිරෝධය يعني මිනිස් බව නිර්මාණය බව එතන නෑ මිනිස් නිර්වාණය නිරෝධය එහෙනම් මිනිස් જાතියක් නිර්මාණය වීමට හේතු නැත්නම් ආයි මිනිස් කෙක් ගහකන් ඉපදෙන්න දෙයක් නෑ එහෙනම් මිනිස් જાතියක් නෑ මිනිස් જાතියක් නැත්නම් මිනිස් ජරා මරණයක් මතු කරගන්නේ නෑ ගමන ඉවරයි කොහෙද සත්පුද්දලිය? හේතුඵල නිදින්නේ. හේතුඵල නියම. මේ හේතුඵල නියාමයේ දකින්නේ නැතුව සත්‍යයේ පව කරනවා, සත්‍යයේ පින් කරනවා, පින්ඵල දෙන සත්‍යය ආිනවා. මේ අදහසින් සත්‍යයේ කියනවා, සත්‍යයේ කරනවා කියන දෘෂ්ටිය ඉන්නේ තාක්කල්. සත්පුද්දල දෘෂ්ටිය ඇట్లా. සතපුද්ද දෘෂ්ටි නැත්නම් තාකල් ඔකට භවයෙන් අයක් වෙන්න බෑ. ඔහු මමත් ඒකයි. මමත්යේ සම්පූර්ණ අත්‍යල හේතුඵල න්‍යාමයේ දකින්න ඕනේ. පැවැත්ම හැදෙන හැටි බලන්න. අන්න ඒකයි. අවිද්‍යාව දැනගත්තා නම් ඒකෙන් මිදෙන්න. එතකොට දුක් විඳින්නේ කවුද? සැප විඳින්නේ කවුද? ඒ ආදි වශයෙන් කගන්න මේ මේ හේතුඵල ක්‍රියාවලිය තියෙන නිසා තමයි ඔක්කොම විද්‍යාමාන. හේතුඵල ක්‍රියාවලිය ඉතිකර ගන්නවා දුක් විඳින්නේ සැප විඳින්නේ විද්‍යාමාන වෙන්නේ නැහැ. හේතුඵල ක්‍රියාවලියේ මායාවක් තමයි දුක් විඳින්න අසහ සැප විඳින්න. ඒ මායාවේ දෘෂ්ටිය තමයි කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ. කෙනා හැකීම මතුවෙන්නේ මොකද්ද? ඔය අවිද්‍යාවේ ක්‍රියාවලිය දැකෙන කෙනා. කෙනා හැදුන හැටි දැකෙන. ඔය මනසේ ඉන්න කෙනා හටගත්තේ ඔය ක්‍රියාවලිය නිසා. ඔය ක්‍රියාවලිය නතර වෙච්චාම ඔය මතුවෙච්ච කෙනා එන විඳින්නේ යන්නේ කියන්නේ කරන්නේ ඔක්කොම දුක්තිය කොහොමද? ඔක්කොම තියෙන්නේ මේ ක්‍රියාවලිය. ඔය ක්‍රියාවලිය දුරුකරු දාන්න. ඔය කියන්නේ එකිනෙක දුක් විඳින්නේ, සැප විඳින්නේ, යන්නේ, එන්නේ, තියෙන මානසික අත්‍යදී දුක්තිය ඉවරයි. එදාට ආත්ම සංඥා ඉවරයි. අස්මිමාන ඉවර කරලා කිව්වොත් මම යන සංඥා ඉවර වෙනවා. ඒක ඔක ඔය විදිහට දැනෙන අයි කරනවා මිසක් යථාර්ථය දැනගෙන. ඔක විද්‍යාව කියන්නේ ඔකයි. දැන් ඔය විද්‍යාව පුරු කරන්න කිසිම කෙනෙකුට බෑ. අපි අහු ගහ කඩ ගන්න වෙන ක්‍රමයකට. පුරාණ විද්‍යාව කියන්නේ කිව්ව තියන්නේ. ඔය මේ කය හට ගන්න වෙන ක්‍රමයකටද? ඔය ක්‍රමයට වෙන ක්‍රමයකට හට ගන්න. ඔප්පු කරන්න බැරි වෙන ක්‍රමයකට හටගත්තා කියන්නේ. කේස් හටගත්ත ඔය ක්‍රමයටද වෙන ක්‍රමයකට? ලොම් හටගත්ත වෙන ක්‍රමයකටද? මේක මේක. කවුද හැදුවේ? කවුරු හදන්නේ? හේතුඵල ක්‍රියාදී යනකොට හැදෙන්නේ කොහොමද? සංහිඳ උත්තරේ හම්බෙලා. මම දකින්න ඕන එක. මේ දිහා වෙහිලා තියෙනවා. පරිසම්පාදය වුණාම මුළු ලෝකෙම ධර්මය වෙනවා. පරිසම්පාදය උත්තර වුණා නම් සත්පුද්ගල දෘෂ්ටිය ඉවරයි. භවයෙන් භවයට පරිසම්පාද හදනවා කියලා ක්‍රම හදාගත්තාම සත්‍යයේ ගමනක් මතන විද්‍යාමාන වෙනවා මිසක්. ඔරිය විග්‍රහ කරන් ගියහම වෙලා තියෙන්නේ යන සත්‍යයේ කෙන සත්‍යයේ ගැනම විද්‍යාමාන වෙනවා අනිත් හැම එකේ. හේතුඵලයක්. හේතුන් පරිච්ඡ සම්භූතා හේතු බංගා නිරුද්ධති. ඔකයි වෙන්නේ කියේ. එතන ඔය ධර්මයේ තියෙන්නේ. ඔය ඔය ඔක්කොම සකස් වෙන්නේ මූලික ධර්මයේ අර ඒ හේතුවෙන් පිටු වෙන්නේ. දැන් විඥාන මූලික වෙනවානේ විඥාන මූලික වෙන්නේ මේ මනෝ මූලික වෙච්ච නිසා මැනගත්ත හින්දා. මනෝ කුබ්බංගම ධම්මා කිව්වේ ඒකනේ. මැන්නේ නැත්නම් ඔය එකක්වත් වෙන්නේ නැහැ. ඒ මැන්නේ අවිද්‍යාව නිසාමයි මැනගන්නේ. අවිද්‍යාව නිසාමයි වටිනා දේ අතිහා ගැනීම වෙන්නේ. අවිද්‍යාවමයි මම කියලා එකක් මැනගත්තේ මගේ කියලා දෙයක් මැනගත්තේ. මැනගත්තේ කී තමයි ලෝක සත්‍යය ඉන්නේ පුතත් දැනගන්නේ. මනෝ කුබ්බංගම ධම්මායිනේ ඔකට මුල උත. මැන්නේ නැත්නම් විඥාන හැදෙන්නේ. විඥාන වල හේතුවක්. මාන ඔක්කොම අඳුර කරන්න කිව්වේ ඒකයි. <coughs> ආනාපාන කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි අරගන්නේ මොනවද පහ කරන්නේ මොනවද. ඕක දැනගන්න ඕනේ. අරගන්න දෙයක් තියෙනවා පහ කරන දෙයක් තියෙනවා නිවන් දකින්න. නිවන් දකින්නේ නිකන්ද? නිවන් දකින්නේ ගන්න දෙයක් තියෙනවා. මොකද්ද? යථාර්ථයේ දැනගෙන ධර්මානුකූලව යථාර්ථයේ බැලීම ගත යුතුයි. ලඝුවත්ව කරගෙන බෑ. අරගන්නේ මොකද්ද? යථා දහම්. හරියට දකින්න ඕනේ, හරියට කල්පනා කරන්න ඕනේ. ඒතර ඒ දෙන නියම විදිහටම සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්තාදී ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි ආස්වාද කරන්නේ අරගන්න. ආස්වාද කරගෙන අරගන්නවා කියන එක. පහ කරන්නේ මොකක්ද? මෙච්චර කල් මුලාව නිසා ගත වැඩ පිළිවෙල පස්සාද කරනවා. පහ කරනවා. අනේ පස්සාද කළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආසාද කරමින් අනාර්ය අෂ්ටාංගික මාර්ග වැඩ පිළිවෙල පස්සාද කරමින් කටයුතු කළොත් ඒ ආසාද පස්සාදයෙන් අන්තිමට හම්බ වෙන්නේ හැරි හැරි නතරම නිරෝධය. නිවන. මෙන්න මූල ධර්මය. ආනාපානී මූල ධර්මය ඕකයි. ඉතින් ওই ටික අරගෙන කටයුතු කරන කෙනාට තමයි නිවන් ප්‍රතිඵලය හම්බ වෙන්නේ. මෙතනදී අපි දැකිය යුත්තක් තියෙනවා. මූලික වශයෙන් ওই ධහම දැකලා මේ ලෝකේ තියෙන මේ ආස්වාස කරගෙන මෙතරල් අප්‍රමාණ සංසාරේ පටන් ආස්වාස කරගෙන ආස්වාස කරනවා කියන්නේ ඇසුරු කරනවා කියන එකයි. මේ හුලගේ සංඥාවෙන් අරකට එක අයින් කරන තාකල් මේක තේරෙන්නේ නැහැ. හුලක හුස්ම ගන්නවා කියන එකයි ආස්වාස කරන කියලා හිතා ඉන්න තාකල්. අපිට ආස්වාස තෝරා ගන්න බැහැ. ආස්වාස කරනවා කියන්නේ ඇසුරට ගන්නවා. පස්වාස කරනවා කියන්නේ පහ කරලා දානවා. අර්ථය උනෝක. නිවන් දකින්න මොනවද ඇසුරු කරන්න ඕනේ මොනවද පහ කරන්න ඕනේ නේද ආන කරන්න ඕනේ පහන කරන්න ඕනේ මොනවද ඒක දකින්න ඕනේ කුමක් ආසාස කළ යුතුද කුමක් අසාස කළ යුතුද නිවන් දකින්න ආර්ය අෂ්ටායික මාර්ගය ආසාස කළ යුතුයි අනාර්ය අෂ්ටායික මාර්ග මුළු වැඩ පිළිවෙලම ආසාස කළ යුතුයි මනස සිහියෙන් ඉඳින ඕක කරගෙන ගියොත් ඒ ආනාපානිය නිවන් දකින්න ඒක එහෙම නෑ කියන්නේ විදිහක් නෑ මොකද ඒ තුලම ගැබ් වෙලා තියෙන අර්ථය හුස්ම අරගත යුතුයි හුස්ම පහකල යුතුයි ඒක නිවන් දකින්නවා කියනවා. අපි ප්‍රශ්නයක් වතිනවා. කොහොමද නිවන් දකින්නේ? හුස්ම අරගෙන හුස්ම පහ කිරීම නිවන් දකින්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර කාල අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඇසුරු කරපු වැඩ පිළිවෙල පහ කළ යුතුයි. ඒ වගේම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නික්මීමට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කළ යුතුයි ආස්වාද කළ යුතුයි කියලා. යා නිවන් දකින්නේ. එතන පැහැදිලි නැහැ. කොච්චර පැහැදිලි? නායෙන් ගන්න හුස්ම පිට කළ යුතුයි නායෙන් ගන්න හුස්ම ඇතුල් කළ යුතුයි ඒක නිවන් දකින්නවා කිව්වොත් ඒක ක්‍රමේ මොකක්ද ප්‍රශ්නයක් ඉන්නේ අන්නවි බලන්න මේ විමර්ශනය කළ බැලිය යුතු හද මෙතනින් දැනගත යුතු එකක් තියෙනවා රාගයෙන් දේශයෙන් මෝහයෙන් යුත් වන මේ පුදුලා මෙච්චර කාල ආසාස කරනවා ආසාස කරනවා කියන වචනේ තේරුම් ගන්න මේ නායක කුලක අත්හැරලම දකින්න ඕනේ ඇහෙන් රූප ආසාස කරනවා කනින් ශබ්ද ආසාස කරගන්නවා ආසාස කරන්නේ අරගන්න. නාසයෙන් ගන්ධ ආසාස කරනවා දිවෙන් රස ආස්වාස කරනවා කයෙන් පහස ආසාස කරනවා මනෙන් ධර්ම ආසාස කරනවා. මෙන්න ආසාස දහම. මේවා තමයි මෙච්චර කාල අවිද්‍යාවෙන් කරපු ආසාව. දැන් ඔය ආසාස කිරීමේ වැඩ පිළිවෙල තමයි පරිත්තම්පන්න වැඩ පිළිවෙල තමයි මේ කය සහ රාගගිනි, ද්වේෂගිනි, මොහගිනි වලින් දැවෙන තැවෙන කායික ස්වභාවය. දැන් මේකේ තියෙන්නේ මොනවද? දැවෙනේවා, දැවෙනේවා මිසක් හොඳ දෙනේවා එකක්වත් මේකයි. මේ කයේ තියෙන හැම කෑල්ලක්ම දෙන්නේ මොකද්ද? දැවෙන එකයි තැවෙන එකයි. රාගයෙන් හත් කරනවා, දේශයෙන් දානවා, මෝහයෙන් මුලා කරනවා. මුලා කරලා දවන තවන එක තමයි මේක තුල කරන්නේ. කය තුල. මොකද හේතුව? අවිද්‍යාවේ තෘෂ්ණාවේ ප්‍රතිඵලයක් අය. මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවේ පටන් ගත්තාම රාග දේශ අවිද්‍යාවේ තෘෂ්ණාවෙන් ගොඩ නැගුවේ මොකද? රාග දේශ මොහ තුන. රාග දේශ මොහ තුනේ ප්‍රතිඵලය තමයි මේ කය තාවිදීන් කියන්නේ. දැන් රාගයෙන් සත්‍ය වෙන දේශයෙන් දවන මේ જાති එකක් තුල දැවීම, තැවීම, රත් කිරීම නැහන වෙන මොකද්ද ප්‍රතිඵලය? මේ සුව කියන්නේ මොකක්ද? දවනකොට, තවනකොට, රත් වෙනකොට එහාට හැරෙනවා, මෙහාට හැරෙනවා, අනික් අතට හැරෙනවා, ඒ පැත්ත සුවයි කියන අනිත් පැත්තට හැරෙනවා මොකද මේ? එක විදිහට ඉන්න බෑ. දවනවා, තවනවා, රත් කරනවා. ඒතර දුකයි. තා පැත්තට හැරෙන්න ඕන එතකොට. తాවකාලික ප්‍රතිකාර. ඒතර දැනෙනවා සැප වාගේ. ඒ කියන්නේ දුක දුකෙන් ඉන්නකොට තිබිච්ච දුක ඒ හැරෙනකොට අඩු වෙන හින්දා තමයි සැප වාගේ දැනෙන්නේ. අපි ඔර කායික සැප කියන කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. දුකට ප්‍රතිකර්මයක් කරලා ඉතින් ඒකට හැපයි කියනවා. දුක නිසා ආධානිය විදගෙන ඉන්නකොට ඒක හරි අමාරුයි. එහෙනම් తాවකාලික ප්‍රතිකර්මයක් අතින් ඉරියව් මාරු කරනකොට අපිට දැනෙනවා ඒ දුක නැති බව. తాවකාලික අතුර. ඒතර අපි හැපයි කියන්නේ නිගමනය කරගන්න. හැපදැක නෙමෙයි හැපයි කියන්නේ. දුකට දෙන පිළිතුරක් දැකලා හැපයි කියන්නේ නිගමනය කරපයි. මුද අපෙන් ඇහුවා. ඒක පැත්තකට හැරලා ඉන්නකොට අපිට හැරලා ඉන්න මොහොතේදී හැරිච්ච මොහොතේදී කැක්කුමක් නැතුව සහන්දායි බවක් හැඟුණා. ඒ සහනදායි බව දිගටම තිබුණා අපි කැමති නැහැ. එහෙම නම් අපිට හැරෙන්න ඕනේ නෑ නෑ ඒක සිදුනොත් හොඳයි මට හැරුණාම සැපයි නේ කියලා අපි එහෙම නිගමනය කරනවා. කොරණ දෙයක් නතුව මේ හැරෙන්නේ. ඒක එක පැත්තට හැරලා. අපිට මොකද මේ අමතර මහන්සියක් ගන්න. ඒ මේ අතර හැරෙන්නේ. දුක විඳිනකොට නොවිද නොකර බැරි නිසා. ඉතින් අපි අතුම හිතුවේ. අනේ මට ඒ බඳු විහිදා කාවේ නැත්නම් මේ කයෙට. එහාට එහාට හැරෙන්න. කොච්චර සාන්තද කොච්චර කියලා අපිට දැනෙන්නේ. මොනවා කරන්නද දැනුණා මේ කය හැදිලා තියෙන හැම එකකින් නෙමෙයි. එක එකකට හැරුන්නේ නැත්නම් ඉඳ පෙර තත්ත්වේ. දැන් අපි ඇහි බිය ගහනවා. මොකටද ඇහි බිය ගහන්නේ? අපි දැනුණා අපි ඇහි දැවිල්ලක් එනවා. දැවිල්ලට ප්‍රතිකර්මයක් වශයෙන් හටගත් එක තමයි ඇහි බිය ගහන කඳුළු වලින් ආයතනය තෙත් කරන්නේ. ඒතර ආයතනයක් ඇහි ආව සියුම් සිවිය වේලෙනවා. ආයි දැවිල්ලෙනවා වේලෙනවා. ආයි ඇහි බිය ගහනවා. ආයි කඳුළු වලින් පොවනවා. මුළු ජීවිත කාලය තුනම ඇහි බිය ගහන්නේ ඔකට. ආ එකපාරක් ඇහිපිය කියලා ගන්නකොට ආවෝ සහනදායි ඇහි සහනදායි ස්වභාවය. ආයි වෙනස් වෙලා තිබුණේ නැහැ ඇහිපිය ගහන්න බැරි. නමුත් අපි දන්නේ නැහැ ඇහිපිය ගහන එක දුකෙන් කරන එකක් කියලා. අපි සැප හොයා හඹාගෙන මේ ලක්ෂණේ නිසා දුක වැහෙනවා. අපි හිතන්නේ දුකක් එනකොට ඒකට සුළු ප්‍රතිකර්මයක් කරනකොට ඒ දුක తాවකාලික යටපත් වෙනකොට අපිට සැනසුම හම්බුණා කියන්නේ. ඒ මුලා මානසිකත්වයෙන් අපි විඳින දුක් වැහෙනවා. දුකට ප්‍රතිකර්මයක් වශයෙන් අපි දැනසුම වශයෙන් ඒ තුලම ක්‍රියා වෙනස් කිරීමක් අපි අපේ අත්දැකීමක් බවට පත් කරගෙන තියෙනවා. ඒකෙන් හැදෙන හැදෙන දුකට ප්‍රතික්‍රියා කර කර අපි පොඩ පොඩ නිදහස් වෙවි මොන තාලට හරවලා තිබ්බත්. ඒකට උරුම දැවීම දැවීම ඒකට උරුම මෙන්න මේක තමයි ස්වභාවය. දැන් අපි පහ කළ යුතු රාග දේශ මොහ පහ කරන්නේ. ඒ වගේම ධර්මයේ විවිතරාගී, විවිත දෝෂී, විවිත මොහි ස්වභාවය ඇති ධර්මයේ අතුරු කරමින් කටයුතු කරනවා. ක්‍රමක් වෙන්නේ ඒක දෙයක් වෙනවා. මෙතෙක්කල් කරගෙන හිටපු ගුරුදර පහරවදී. මේ ශාරීරියේ තිබෙන කැක්කුම වේදනාව වැඩි කරලා තිබුණේ. දැන් දැන් නිපදවන රාගදේශ මොහ නිසා. ඒතොර මේක අමාරු වැඩි. දැන් අපි හිතමුකෝ දේශයෙන් දැවෙන වෙලාවක් වුණොත් ඒ මිනිහා මොකද වෙන්නේ කියලා. අපූර්වයෙන් මිහලව තිබිච්ච ඇඟ නැවෙන්න පටන්ගෙන දාඩිය මුගුරු මතුවලා නිකන් දත් මෙටි කාගෙන ඇඟ දරදඬු කරගෙන කුද්දිලා විහිතරපත් වෙලා හදි දාන්න පටන්ගෙන 아무තු ක්‍රමයකට එද. දැන් මේක ඉස්සෙල්ලා හදගත් එකක් නිසා නෙවෙයි මේ හදගත්. පෙර විපාකේ නෙමෙයි. ඒක දැන් ඇති කරගත දේශේ නිසා. රාගයෙන් දැවෙන්න පටන් ගන්නවා, රත් වෙන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? අසහනකාරීත්වයේ මානසිකත්වයෙන් කය පිළන්න පටන් ගන්නවා. ඒක පෙර බලයෙන් හදගත් විපාකයක් නෙමෙයි. පෙර බලයේ කර්ම විපාකයක් නෙමෙයි. දැන් හදගත්ත රාගයේ විපාකය. රාගයේ හිතේ විපාකය. අනේ මෙලොව පළවෙනි විපාක ඔන්න ඕවා. දැන් මේ වගේ අවස්ථාවක් තුළ අපි මොකද කරන්නේ? වේතරාගී, වේතදෝසී, වේතමෝහි දහම් කරුණා කරගන්නවා හිත. අරගෙන මේ ලෝකේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අසාරයි. මට මේ ලෝකේ අල්ලන්න වටිනා දෙයක් නැහැ කියනවා වේතරාගී, වේතදෝසී, වේතමෝහි පැත්තේ මානසිකත්වයක් ගොඩනගනවා. අන්න ප්‍රවෘත්ති විපාක වශයෙන් නැත්නම් මේ පැවැත්මේ රාගනීස මොහොනිත හටගත් දාහයට විශාල ප්‍රතිකර්මයක් හම්බ වෙනවා. ඒකතේ හේතු නැති නිසා. එතකොට මොකද වෙන්නේ? එතෙක්කල් කයර දුන්න දාහේ ඒ මොහොතේ ඒ මානසිකත්වයේ තුලින් මේ කයර දෙන්නේ. ඒතර මොකද අමතර අතිරේකව හදලා දෙවිච්ච දාහේ ආයෙත් ගලුණා හම්බිනවා. කයර හරි සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා භාවනා කරලා. අන භාවනාවේ සැහැල්ලුවකේ ඔන්න ඕකයි. හේතුව දකින්න ඕනේ හැම එකේ. ඇයි මේ භාවනාවේ කය සැහැල්ලුවේ? කයට සුව දැනෙන්නේ ඇයි? කාග කාග දේශ මොහ කියන මේ සිතිවිලි විකෘතිය නිසා මොහොතක් මොහොතක් පාසා ගොඩනගපු නිසා ඇති වෙච්ච රැහැළු වෙන්න හේතුව ඔන්න ඕකයි. සියලු ආකාරයෙන් කැපුම් නැති වෙන්නේ. අර අමතර හදපු අතිරේක කැපුම් තමයි නතර කරන්නේ. ඔන්න ඔය වෙලාවේදී එක දෙයක් වෙනවා. අපි ඉස්සෙල්ලා රාග දේශ මොහ සිටිවිලි නිසා ගොඩනගාපු චිත්තජ රූප. ඒ චිත්ත අවස්ථාවක් ශ්‍රේණියකින් ඉක්ම ගිය තැන්පත. පුතුජ රූප කියන කොටසට වැටෙනවා. පුතුජ රූප කියන්නේ ගොඩනගපු රූපේ පරිවර්තනයේ වෙමින් භ්‍රමණයේ වෙමින් පවතින කාලයක්. ඒ ඇසුරු කරගෙන ගොඩනගපු කය ඇසුරු කරගෙන. මෙන්න මේ නිසා මේවෙන් හටගත දැවීම තැවීම මේකයි තියෙනවා අපි දැන් මේ මේ මොහොතේ වර්තමාන මානසිකත්වයේ. අලෝභාදී සමෝහ ගුණයට ගත්තට නැත්නම් අරකින් ධර්මානුකූල විතරාගී විත දෝෂී විත මොහි ගුණයට පත් කළාට. අපි ළඟ ඒකෙක් හදාපු ඇතින් උතුජ රූප කියන්නේ මේ කය තිල්ලා තියෙනවා. ඒවෙන් ස්වභාවයක් තියෙනවා මේකයි හත් කරනවා 1000ට පත් කරනවා දවනවා තවනවා. භාවනා ආරමුණේ හිටියත් ওই ටික එනවා ඉස්සරහට. එවලෙකුත් නම් ටික නතරලා ඉතල සහනයක් දැවෙන්නේ. දැන් මේ වෙලාවේ මේ චිත්තජ රූප හට ගන්නකොට අර රාග දේශ මොහ නිසා හටගන්න චිත්තජ රූප පරම්පරාව එක ක්‍රමයක්. ඒක දවන සාවනිය. ඒ වගේම විතරාගී විතදෝෂී විතමෝහි මානසිකත්වයෙන් ගොඩනගන චිත්තජ රූප තව ක්‍රමයක්. ඒවා දවන්නේ තවන්නේ අර පරම. දැන් අපි පරිවර්තනීයට බහලා බොහෝ වෙලා භාවනා කරනවා. ආසේවිතාය භාවිතාය බහුලීකృతාය. අසුරු කරන්න භාවිතා කරන්න බොහෝ කොට අසුරු කරන්න කියනවා. මොකද්ද මේ මේ කියන්නේ විතරාගී විත දෝෂී විත මොහි මානසිකත්වයයි මේ දැන් අසුරු කරගෙන මේක බොහෝ ගුණ අසුරු කරනකොට ඒ මොහොතේ නිපදින චිත්තජ රූප අර අර දාහිරපත් වෙනකින් තොරයි අර වගේ දවන්නේ තවන්නේ බොහොම සැහැල්ලුයි සුලඟ වාගේ සැහැල්ලු බවට චිත්ත අනේ සැහැල්ලු මානසිකත්වයෙන් සැහැල්ලු කායිකත්වයෙන් අවශ්‍යකින් චිත්තජ රූප නිපදවන්න පටන් ගත්තා ඊට පස්සේ අර ඉස්සෙල්ලා තියෙන රෝප දේශම රාග දේශම හොය හිටියා වාගේ මේ විතරාගී විත දෝෂී විත මොහි මානසිකත්වයෙන් කොටනකු චිත්තජ රූප මේ කය වටා හිටිනවා අන්න ඒවා හරි දීප්තිමත්. අඳුරු නැහැ, කළු නැහැ, දාහ නැහැ. මෙන්න මේවා බොහෝ කොට වැඩි වෙන්න ඕන නිසා තමයි. බොහෝ කොට භාවනා කරන්න කියන්නේ. කරන කරන මොහතපාසාම අ චිත්තජ රූප වශයෙන් විතරාගී, විතදෝසී, විතමෝහි ගුණේට අවශ්‍ය චිත්තජ රූප නැగిලා. ඒවත් උතුජ රූප කලාප වශයෙන් මේ ශරීරයෙන් බැහැර පිට කරලා පවතිනවා කැස්වලල්ල වගේ. ඒක භාවනා කරන්න කරන්න ගණී භාවනාව. ඒතර මොකද වෙන්නේ? ඒක හැම විදිහටම ප්‍රතිචාර දක්වනවා. අර රාග දේශ මොහොන්ජා හටගත්තු දවන තවනියා දවා හරි. දවන තවන අර උතු චිත්තජ වශයෙන් නිපදවපු උතුජ රූප කලාප. එහෙනම් කළු කිරණ ධාරා කියලා අපි ඔකට කියනවා. ඒවා තමයි මේ දැව්වේ තැව්වේ. ඒවා පුච්චන්න මොකද කරන්නේ? අර සුදු කිරණ ධාරා ක්‍රියාත්මක වෙනවා. ඒක අපි කරන දෙයක් නෙමෙයි. අපිට කරන්න දෙයක් ඒක නෙමෙයි. නිෂ්පාදනය කරන්නේ දහස් කාලට පස්සේ කිරණ වලල්ලක් පස්සේ දැස් වලල්ලක් පස්සේ ඇඟ වටා ඉඳලා සුදු කිරණ දැස් වලල්ලක් පස්සේ. ඒක ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා අර විෂ කිරණ කපන්නේ. මෙන්න මේ විස සිරණත් එක බැඳිලා. අපේ වාපිච්චෙන් කෝප වෙලා අපේ ඇඟේ තියෙනවා. දැන් ඒවා ආකර්ෂණයකින් හැදිලා තියෙන්නේ අපි විස කිරණ වල ආකර්ෂණය. දැන් මේ විස කිරණ කැපිලා යනකොට <clears throat> අර විස කරපු වාපිච්චෙන් බැඳලා තිබිච්ච ආකර්ෂණය කැපිලා යනවා. දැන් ඒව ගැලිලා නිදහස් වෙනවා. ඔන්න නිදහස් වෙනකොට මොකද කරන්නේ? ඒක මේ කයි තියන්න බෑ පිට කරන්න ඕනේ. දැන් කයට ආකර්ෂණය ඉවරයි. විකර්ෂණය වෙනවා දැන්. දැන් ඒව කයින් පිට වෙන්න ඕනේ. කළු කිරණ කයින් පිට වෙන්න ඕනේ. අන්න ධානය කරනවා කියන්නේ දවා හැරීම. හැම තැනම දැනෙනවා ඒක. මුළු ඇඟේම දැනෙනවා. දැන් ওই වෙලාවට මොකද කරන්නේ? අර පුච්චෙන වෙලාවට දාඩිය දානවා. ඒ කලු කියන පුච්චෙනකොට දාඩියයි. මොකද? ඒ සමග තියෙන විසස් පිච්චෙනවා. පිච්චෙනකොට උස්නේ පිට කරනවා. ඒවට අවශ්‍ය සාතේ උස්නේ පිට කරන්න පටන් ගන්නවා. ওই උස්නේ පිට කරගෙන ඇහින් පිට වෙලා යනවා. දැන් අපි කියන මේ උස්නේ කියලා කියන්නේ එක්තරා ශක්ති ධාතුවක් කියලා. මේ කයට ශක්තිය ගෙන දෙන්නේ ඒ උෂ්ණේ ඔය කියන උෂ්ණේ වශයෙන් පරිවර්තනය කරලා තියාගන්න ශක්තිය බවට පරිවර්තනය කරගන්න. දැන් ඒ වගේම කළු කිරණ බවටපත් කරලා හිටන් ඒවට උරාගෙන තියෙනවා උෂ්ණේ ශක්තිය බවටපත් කරනවා. අපේ ඇඟේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන හේතුව. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා නිස්පාදනය වූ කළු කිරණ වලදී. අපි අපේ ආහාර ගන්න ආදී ගන්නේ වැතින රස ධාතුවේ තිබෙන තේජෝ ධාතුවේ ශක්තිය. ඒවට උරාගෙන ගැප් කරගෙන තියෙනවා. වැඩ කරගන්න ඉවෙන් දෙන්නේ නැහැ. ඒවා ඒවා ගැප් කරලා තියාගෙන ඉන්නවා වැඩක් ගන්න දෙන්නේ නැතුව. අපි ඇඟට පන්නතුව ඉන්නවා. ඉතින් රාගය නිසා, ද්වේෂය නිසා බුද්ධිල ඇඟට පන්නතුව යනවා. මොහේ නිසා වෙන්නේ ඒකයි. ඒවා අධික වුණොත් මිනිහ නැගිට ගන්න පන්නතුව යනවා. මොකද වෙලා තියෙන්නේ? අර ශක්ති විශේෂයේ හැමිලිම අරවට උරාගෙන අවශෝෂණය කරගන්නවා අර කිරණ වල. ඒතර මිනිහාගේ කාය ක්‍රියාත්මක කරන්න ඕනේ ශක්තිය නිදහස් කරන්නේ නැහැ ඒ විදිහට. දැන් මෙන්න මේ ටික තමයි බාහිර අමතරව අවශෝෂණය කරගත්ත හරිය තමයි. මේ සුදු කින ධාරාවේ පුච්චන්න පටන් ගන්නවා. ඒ බුච්චනකොට ඒක ගැබ්බෙලා තියෙච්ච කිරණ ඔක්කොම පිට වෙලා යන උෂ්ණේ පිට වෙනවා. අනේ කය උෂ්ණ වෙන්න පටන් ගන්නවා. නා භාවනා කරගෙන ටිකක් වෙලා යන ශරීරය හරි උෂ්ණයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ උෂ්ණේ දැනෙන්නේ යන්නේ ඒක. ඉතින් ඒක අපි සිසිල් කරගන්න ඕනේ ෆෑන් එකකින් හරි මොකේ හරි කමන්නේ. කුලම් පාරක් වදින ක්‍රමයකින් කරගන්න එක අපිට උපක්‍රමයක්. හැබැයි ඕකෙදි අර බැඳුණු වාපිස්සෙන් පටක වශයෙන් තිබිච්ච පටල වශයෙන් තිබිච්ච නැත්නම් අර ඕජස වශයෙන් තිබිච්ච ඒවා. ඒවා ඒ තැන් වලට ගෙනිනවා අපද්‍රව්‍ය තැන් වලට පිට කරලා යවන්නේ. කොටසක් මල වතුර වලට ගෙනියනවා. ඒ ශරීරයේ ලේ වලින් ආය යන එක. කොටසක් දාඩිය වලට දාලා පිට කරනවා. අනික කොටස වාතයෙන් පිට කරනවා. දැන් මේ වාතයෙන් පිට කරන කොටස ඔය වෙලාවට වාතයෙන් පිට නොකර හිටියොත් පපුවට හරි අමාරුවක් දැනෙනවා. පපුව හිර කරන්න වාගේ. ඇඟට මහන්සියක් වෙනවා. මෙන්න මේ මහන්සිය එන වෙලාවට මේ ආස්වාස ප්‍රස්වාස වාතයෙන් තමයි මේ අපද්‍රව්‍ය පිට කරන්නේ. අන්න වාතයේ ප්‍රයෝජනට ගන්න වෙලාව. දැන් වාතයේ ප්‍රයෝජනට ගන්න උපක්‍රමයක් වශයෙන්. කර්මස්ථානයක් වශයෙන් නෙමෙයි. ඕකයි තියෙන වෙනස. කර්මස්ථානයක් වශයෙන් ගන්නෙ විතරාගී විිත දෝෂී විිත මොහි කර්මස්ථාන. ආසාව ප්‍රසාදය යවන්නේ කයි තියෙන අපද්‍රව්‍ය පිටත් කරන උපක්‍රම. දැන් අද වෙලා තියෙන අපද්‍රව්‍ය පිට කරන්න ගන්න උපක්‍රමේ කර්මස්ථානය කරගෙන. ආනාපානසති කර්මස්ථානය කියලා ගන්න හදන්නේ වාතයේ හැම හැම කර්මස්ථානය. දැන් ඒක ඒක මේ ශාරීරික අපතරවි පිටේන උපක්‍රමයක්. ඒක නැතුව බෑ. ඒක ඒ වැඩේට තියෙන්න ඕනේ. හැබැයි ඒක අවශ්‍ය වෙන්නේ අර අපතරවි පිට වෙලා යනකම් විතරයි. ඒ නිසා මොකද කරන්නේ? මෙච්චර කල් සුවයි සුවයි කියලා ගත් ඒවා තමයි. ඔය කාමනේ. ඔය කාමයේ නිසා හටගත ගුණගුණ තමයි. දැන් මේ පුච්ච පුච්ච ආපහු එවන්නේ. සුවයි සුවයි කියන කතිය දැන් සූම් කරලා දාන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. සුවයි සුවයි කියන කතිය සූම් කරනට ගන්න සුසුම්. එහෙනම් වාදය අරමුණු කරනවා නෙමෙයි. සුසුම් හරිනවා. මහන්තියක් මහන්තිය හරි. දැන් මේක 아무තු උගන්නන්න දෙයක් නෙමෙයි. අපිට මහන්තියක් ආපුවම හරි අමාරුයි. හුස්ම ගන්න පුරුදු වෙනවා. අනේ විච්ච දෙයක්. එහෙමත් කියන හයිය හුස්ම ගන්න හරිනවා. දැන් හුස්ම ගැන හිතුවෙත් නැහැ, වාතය ගැන මුල බඳා කරලා අඳ ගියෙත් නැහැ, මොනවත් නැහැ. නමුත් එක දෙයක් කළා. පපුවට ආපු මහන්තියක් උඩට ගත හුස්මක් වේගයෙන් පහත ඇවිල්ලා පිට කරලා දැන්. අපිට කයිද නැහැල්ලුවක් දැනෙනවා. දැන් මේක අපේ අත්දැකීමක් මෙන්න මේක තමයි ඔය භාවනාව වේදරාගී වීතදෝති වීතමෝහි භාවනාව කරන ගමන් ඇති වෙන අපතරාපය පිට කරගන්න උපක්‍රමය. දැන් හැමදේම සුදුම් හරිද පුරුදු වෙනවා. භාවනාව ටික වෙලාවක් කරනවා. කරනකොට කළු කිරේ පිච්චිලා ගොඩ ගැහෙනවා. ගොඩ ගැහෙන විට මහන්සි වෙනවා. ඒලට කර්මස්ථානේ නවත්තලා සුදුම් හරිනවා. සුදුම් හරගෙන යනවා. ආයි කායිත හැල්ලුව වෙනවා. අර විස ගියාට පස්සේ. ආයි කර්මස්ථානේ සී කරනවා. කර්මස්ථානේ තියෙන ආයිසිරය තියෙන ගොඩක් ආයිකුණු ගොඩක් පිච්චිලා යනවා. ඒක කර්මස්ථානේ නවත්තලා ආයි සුභම හරිනවා. ඔන්න ඔය ක්‍රම දෙක කරගෙන යන්න ඕනේ. එක දිගටම කර්මස්ථානේ වැඩිව ඇඟට අමාරුයි. මොකද අපතරේ පිට කරුවේ නැති නිසා. හෙද්දක් හොදලා හෙද්ද දිය වතුරේ දාලා හිටන් කුණු ටික අරිනවා වගේ. රසායන දාලා අපුල් වෙනවා. කුණු පෙගුවාට පස්සේ වතුර දාලා හොදනවා. ආයෙ බලනවා හෙද්ද. තව කහට දිනනවා. ආයෙ රසායන ගාලා අපුල් වෙනවා. හැබැයි කුණු යන්නේ කුණු පොගනවා විතරයි. මුළු හෙද හැමතැනම දැන් කුණු ගොඩක් වෙලා. ආයි වතුර සුදු පිරිසිදු වතුර දාලා ආයි හොදනවා. හොදලා බලනවා. කයින්ට වෙලා කුණු ගිහිල්ලා. කුණු ගියේ හොදනකොට. හැබැයි අපුල්ලා නැතු කොච්චර කුණු හේවදන්න කියලා වතුරට දාලා. යන්නේ නැහැ කුණු. අපුල්ලාප්ලම හිටියත් කුණු යන්නේ නැහැ කුණු බොද වෙලා හිටනවා විතරයි. හෙද්දක් හොදන ක්‍රමයේ තමයි බුදුරණන් වහන්සේ දේශනා කළේ උපමාවට ගන්න. මෙන්න මේ කිලිටි හෙද උපක්‍රමයේ හොදලා පිරිසිදු කර ගන්නවා වගේ. මේ කිලිටි මානසිකත්වයේ උපක්‍රමයෙන් සුද්ධ කරගන්න ඔය ක්‍රමයට කියලා පෙන්නනවා. දැන් මේක වරද්දාගත්තොත් අපිට පුළුවන් කමක් නෑ විදිය කරන්න. නිසා මේකෙදි බොජ්ජංග තුනක් වඩන්න එක අවස්ථාවක්. තව අවස්ථාවක තව බොජ්ජංග තුනක් වඩන්න. බොජ්ජංග ධර්ම හයක් තුන තුන පරිවර්තනය කරගෙන වඩන්න කියලා පෙන්නනවා භාවනා වැඩින්න. සති සම්බොජ්ජංගේ හැම වෙලෙම තියාගන්න. සිහියෙන් ඉඳ හැම වෙලෙම. සිහියෙන් ඉඳගෙන පින්පව් ටික තේරුම් අරගෙන වැරදි නොකල යුතුකල යුතු තේරුම් අරගෙන ආර්ය මාර්ගය අනාර්ය මාර්ගය තේරුම් අරගෙන ආර්ය මාර්ගය අනුගමනය කරන සිහියෙන් ඉඳලා හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ. සති සම්පෝඥාගේ හැම වෙලෙම තියෙන්නේ. අන රසායනේ තමයි ධම්ම විදේ සම්පෝඥාගේ. අන කර්මස්ථාන. අපි ගත කර්මස්ථානේ තමයි විචක්ෂණ බුද්ධියෙන් මේ ධර්මයේ සිහි කිරීම. ධම්ම විදේ සම්පෝඥාගේ. ඒක සිහි කරනකොට නිරාමිත ප්‍රීතිය නැగిලා එනවා. අලෝභය නිසා, අද්වේෂය නිසා, අමෝහය නිසා, ඒක විතරාගී, විත දෝෂී, විත මොහි ගුණේ නිසා. නිරාමිත ප්‍රීතිය හැగిලෙන අන ප්‍රීති සම්පෝඥාගේ හැగిලෙන. ඉතින් උත්සාහයේ වීරිය නගනවා. ඒ කරගෙන යන්න. විරිය සම්පෝඥාගේ ක්‍රියාත්මකයි. මේ උත්සාහයේ වීරිය, නිරාමිත ප්‍රීතිය, කර්මස්ථානයේ තී කරනකොට ධම්මවිචේ සම්බොජ්ජංගයයි, ප්‍රීති සම්බොජ්ජංගයයි, වීරිය සම්බොජ්ජංගයයි කියන මේ බොජ්ජංග තුන වැඩිෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි කිව්වේ රසායන දාලා අපුල් වෙනවා හා සමානයි කියලා. ඔන්න ඔය වෙලාවේ කුණු පොගෙන වෙලාව. කුණු පොගෙනවා මිසක් කුණු යන්නේ නැහැ. කුණු යවන්න ගන්නවා තව බොජ්ජංග තුනක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අකට විහිදාපුවහ දැනෙනවාම දැන් කර්මස්ථානේ වරණ එක නතර කරලා. දැන් ඉන්නේ සැහැල්ලුවට. දැන් 10 වෙනි සැහැල්ලුවෙ ඉන්න ඕනේ. අනේ සැහැල්ලුවර හිත තිබහම පස් හද්දි සම්පොජ්ජන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? සමාධි සම්බොජ්ජංගේ. දැන් සමාධි සුවේට ඉදුනේ. කයර දැනෙන සුවේ. අන්න ඒකට කතාව සමාධි සම්බොජ්ජංගේ. සුඛිනෝ සමාධියේදී. ඒකාග්‍රභාවයේ තියෙන සුවේ දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒතකොට සමාධි සම්බොජ්ජංගේ කියනවා. ආස උපේක්ෂා. ඒක්ෂා කියලා කියන්නේ මොකද? ඡය කිරීමටම පිට පිටව නිවන මුල් කරගෙන. හිත පිටවුණ නැතන. අත්හැරීම නොයල්ම නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද? මම ඒකටපත් වෙන්නේ. ඒක නිත පිටව ගන්න. පිටවගෙන මොකද කරන්නේ? සැහැල්ලු බවට පත් කරන්න සුවයි සුවයි කියලා මෙච්චර කල් ගත මුලාවෙන් ගත අසුම් කර හරින සුසුම් හරිනවා. සුසුම් හරගෙන යනකොට මොකද වෙන්නේ? පලායින් දැඩි කය සැහැල්ලු වෙලා සැහැල්ලා පාවිලාකින් උඩට හිටියා වගේ කුරුම් පොදක් වුණා වගේ තත්ත්වයටපත් වෙලා ඒ නිශ්චල භාවයටපත් වෙලා අතරින් වැලීදී මිදිගේ මානසිකත්වයේ ඉඳ පිටවම කියනවනම් ඉදිරි සම්පෝඥංගෙ තියෙනවා. දැන් ඕක වඩාගෙන යනකොට ආයි ඒකෙන් සුවයක් දැනෙන්නේ නැතුව යනවා. ඊට හා යන්න බැරුව යන කොච්චර සම වේදුනා. දැන් දැනගන්න ඕනේ. අර හෙද්ද කුණු කුණු පොඟෝ කුරේද හොදලා හොදලා ඉවරයි. තව කොච්චර හිතුවත් කුණු යන්නේ නැති වාගේ තත්ත්වයටපත් වෙනවා. දැන් ආයි බලපුවහම තව කැලෑල් තියෙනවනේ. ඒ වගේ අපේ මනස දිහා ඊළඟට බලන්න ඕනේ. බලපුවහම පේනවා මනසේ තව මගේ කාග කාට ද්වේෂකාරී ඉවර වෙලා නැහැ. තව පක්ලේශ තියෙනවා. මම දැන් මොකද කරන්නේ? ආයි කුණු පොඟෝ වන්න ඕනේ. ආයි රසායනික දාන්න. ආයි ගන්නවා කර්මස්ථාන. කර්මස්ථානේ ආයි වන්නකොට පුදුමයි. අර ඉතෙල්ලා වාගේම කුණු ගොඩක් පොඟලා ආයි හැරයක් අර බෙහෙත ගතියේ. එනවා ආයි හැරපයින්නවා ඉතෙල්ලා විදියට කර්මස්ථාන නවත්තලා අර සුසුම් හරින්නේ. පැහැදිලි. ওই ක්‍රම දෙක හරියට දන්න කෙනාට මේ භාවනාවේ විපුල තත්ත්වයටපත් වෙන්න පුළුවන් බැරි කෙනාට බෑ කියනවා. ඕක පිළිලා තමයි කියන්නේ. ඥානවන්තයාට විසක් දුෂ්ප්‍රඥාට ආනාපාන සතියක් නොකියම කියන්න ඕක. මෝඩයාට මේක තේරුම් ගන්න බෑ. තමන්ගේ தත්ති තමට නෝනින් තේරුම් ගන්න පුළුවන් ඥානවන්තයාට විතරයි මේ ක්‍රම දෙක තේරුම් අරගෙන ඒකෙනි ක්‍රමයකට වඩන්න පුළුවන්. ඕක වඩන්න බැරි කෙනාට මේ භාවනාව ප්‍රතිඵල ගන්න බෑ. මේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මෝහ චරිතයට ආනාපාන හතියක් නොකිය. මෝහ චරිතයට ඕක කරන්න බෑ. එයාට බොහොම අමාරු කරගන්න. මේක ප්‍රඥාවන්තයර බොහොම දීසි ක්‍රමයක්. ඉක්මනින් කරගන්න පුළුවන්. එයාට උබතෝ විමුක්තම ලැබෙනවා. ධානාත් ලැබෙනවා මාර්ගඵලත් ලැබෙනවා. මේ දෙපැත්තම පූර්ණ වෙනවා. මේ බුදුරයන් වහන්සේ හෙට්ටක් උපමා කරලා පෙන්නලා තිනවා. කන් කඩුවේ මේ හතරන් වල මලක දහරි නැහැ. මල හැරලා සුද්ධ හතරන් වැඩ රොබින හතරක් හදාගන්නේ කොහොමද? මේ උපමා දෙකව පෙන්නලා තියෙනවා. බොර හතරක් අරගෙන රන් කරුවා දමනවා පොවෙට. දක්ෂ රන් කරුව ඒක දමලා. උණු වෙන ගිනි දාලා පිවිනවා. ගිනි පිවිනකොට හතරක් උණු වෙනවා. හැබැයි රන් කරුවා දක්ෂන. එයා හතරක් උණු කරලා උණු කරලා අන්තිමට උණු කර කරම ඉන්නේ. එහෙම කරන් ගියොත් මේ හතරක් පිච්චිලා යනවා. අධික විදිහට උණු වෙලා. ඉතින් උණු වෙන්න මට්ටමට යා උණු කරගන්න. එයා දැනගන්නවා මේ මට්ටමට උණුනහම තමයි මේකේ තියෙන අර කහට පැල්ලම් ඇතුලේ තිබිච්ච අපද්‍රව්‍ය අනිත් මේ බාහිර තිබිච්ච මේ ලෝහ වර්ග ඔක්කොම පිච්චිලා ඉවත් වෙන්නේ. මේිට වඩා හත් වල තියෙන හතරම පිච්චෙනවා. රතරම් පිච්චෙන කම උණු කරන්නේ නැහැ කියලා හදාගන්න. දැක්කොත් එහෙම වැඩි වෙන බව රතරමට අස්නේ වැඩි වෙන බව දැක්කොත් වතුර පොඩ්ඩක් ගහන්න. ගිනි පිපින්නේ නැහැ ඒ වෙලාවට. ඒතකොට දකින්න රත්තරන් වල ආයතනයේ තිබිච්ච පදමතාව. ආයතනයක් පිවිනවා ඒ ගන්න පදම එන්න. වැඩි වුණොත් ආයේ වතුර ටිකක් ගන්න. මේ විදිහට අක්නේ වැඩි වුණොත් වතුර ගහමින්, අඩු වුණොත් ගිනි පිපිමින්, වෙලාවෙන් ගන්න පදම බලමින් හදාගන්න කන්කරුවට. නියම විදිහේ හතරම් පදමට හදාගන්න හැකියාව ලැබෙනවා. ඔය ක්‍රමයේ දන්නේ නැති කන්කරුවෙකුට පදමට අවශ්‍ය රත්තරන් හදාගන්න බෑ කියලා පේනවා. මේක උපමා කරන මේ යෝගියාත්. යෝගියාත් මේ විදිහට ස්වර්ණමය හිත ස්වර්ණමය මුරුතුතාවයට පත් කරගන්න නම් කිලිටි හිත මෙන්න මේ උපක්‍රම වලින් සුද්ධ කර ගන්න ඕන කියලා පේනවා. අනේ උපක්‍රමෙ පිළිසු කරන ක්‍රම. කර්මස්ථානයේ වඩමින් හිටියොත් සීමා ඉක්මවා යනවා. වෙහෙස වැඩි වෙනවා. ඒ විලාහට හරියට විලාව දැනගෙන ඒක නවත්තලා. ගියහිනවා වගේ අර උපේ සමාධි, උපේක්ෂා මේ කියන මේ සම්බොජ්ජංග මේ වඩන්න ඕන. සමාධි සම්බොජ්ජංගයයි, පස්සද්ධි සම්බොජ්ජංගයයි, සමාධි සම්බොජ්ජංගයයි, උපේක්ෂා සම්බොජ්ජංගයයි. ඒ ටික වඩන්න ඕන. ඒකම වඩාගෙන ඉනකොට හිත ඒක හිටිනවා. නමුත් ධර්ම අවබෝධයේ ආයතරයක් බාධායි. ධර්මයේ සිහි කරන පටන් ගන්නවා ආයතරය. සම්මුතිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ අරගන්න. ඉතින් ඒකෙම නැగిලා ගහම ධර්මයේ තුලින් වැඩිලා ඉඳලා අර විෂ පිට කරලා ආයි සුද්ධ කරන වෙලාවක් එනවා. ආයිත් බහිනවා අර සමාධි සම්බොජ්ජංගේයි, උපේක්ෂා සම්බොජ්ජංගේයි, එපසද්දි සම්බොජ්ජංගේයි. ඒ තුන බහිනවා. ඊට පස්සේ පදම බලනවා. දැන් හිත කොහොමද? අනිහිතේ සත්‍ය ඉවසනවා. හතරන් වල සත්‍ය කොහොමද බැලුවා? ඔය ක්‍රම තුන ක්‍රියාත්මක කරමින් අනුපිළිවෙල වලින් යන්න පුළුවන් ඥානවන්තයාට. මේ භාවනාවේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඔය ක්‍රමයේ අත්හැරලා තමයි අද කිසි දෙනෙක් කියන්නේ සත්‍ය පොඥංග වඩන ක්‍රමී. භාවනාව පඩනකොට සත්‍ය පොඥංග හතුරවන්න ඕන ක්‍රමී. මන් දන්නේ කොහේ කියා දෙනවද කියලා. ඔය භාවනා පන්තියක එකකවත් කොහොම ක්‍රමයක් උගන්වනවද දන්නේ නැහැ. එක එකනා කියනවා. ওই භාවනාව කරගෙන යන්න ඒ ප්‍රතිඵල ලැබෙනවා ඔහොම කරගෙන යන්න කියනවා මිස. කළ යුතු ආකාරය බුදුරන් වහන්සේ මෙච්චර පැහැදිලිව දේශනා කළා තිබුණා. මේ සත්පොච්චංග සම වෙන්න වඩන ආකාරය. පැහැදිලි කළාම තියෙනවා මේ භාවනාවක් කරනකොට මෙහෙම කරන්න කියලා. නැවත් ඒ ක්‍රමේවත් දන්නේ නැහැ බොජ්ජංග කියන්නේ මොනවද දන්නේ. ඉතින් කොහොමද හරි මාර්ගයක් කරගන්නේ? ඉතින් මේවා අහලා ක්‍රමේ දැනගෙන තම තමන් අත්දැකීම් සහිතව වල්ලා ප්‍රගුණ කරගන්න ඕනේ. මේවා එක එකනාගේ මනසට කාවත්තන්න බෑ. මනා නුවණින් විමසලා තේරුම්මක් දෙන්න. තමන් වඩනකොටම තමන්ට ওই தත්ත්වයන් අත්දකින්න ඕන. දැන් මේ කර්මස්ථානයේ වඩාගෙන එනකොට මට මෙහෙම විහිසක් එනවා. දැන් මේ පපුවට මෙහෙම විහිස එනවා. මේ ඔළුව පැත්ත හිර කරනවා. පපුව පැත්තේ පැත්තක් හිර කරනවා. කොන්දේ පැත්තක් හිර වෙනවා. මට මෙහෙම දැනෙන අමුත්තා. කුස්ම ගන්න හරි අමාරු ගතියක් වගේ එනවා. ආ දැන් එහෙනම් කර්මස්ථානයේ වැඩ කරගෙන අවත්තලා දැන් සැහැල්ලුවට යන්න ඕන. අන සුසුම් හරි මේකෙන් තේරෙනවා. ඔය ක්‍රමේ දැනගන්න ඕනේ. එකින් එකට මාරුවේ මාරුවට කරන්න ඕනේ. සුද්ධ වුණාට පස්සේ සුසුම් හරින්ද එකක් නැහැ. ඒතකොට දැනෙනවා මට හුස්ම ගන්න ඕනේ නැහැ. හුස්මේ අවශ්‍යතාවයක් නැහැ. ඒනම් හුස්ම නවතිනවා. ඉස්සර බයක් හිතෙනවා හුස්ම නැති කව හුස්ම ගන්න තුරු මැරෙයි දන්නේ නැහැ කියලා. අත්දැකීමක් ලබනවා. එහෙම එකක් නෙමෙයි. හුස්ම අවශ්‍ය නැති නිසා ගන්න නැති කියලා. ඊට පස්සේ බය කාලා හිතෙනකන් හුස්ම ගන්න තුරු යනවා. ඕනෙම නැහැ. ආයි යන්තම් එකක් දෙකක් වැටෙන. කොහොමත් අවස්ථා එනවා. චතුර්ථ ධානයට හරියට පිළිහියට පස්සේ ප්‍රගුණ වුණාට පස්සේ පෑ චතුර්ථ ධානයට පෑ කුසුම බුද්ධ ඔකට ඕන. කුසුම වැටෙන්නේම නේ. ඉතින් අන්න ඒ වගේ එක තමම අත්දකින්න ඕන. එතෙන් සුද්ධ කරගන්න ක්‍රමයෙන් සුද්ධ කරගන්න ඕන. ওই ක්‍රමයේ තමයි සුද්ධ කරන ක්‍රමය. සසායනේ දාන අපුලනවා අපුලනවා හොදනවා. සසායනේ දාලා අපුලනවා හොදනවා. ඔය ගත ක්‍රමයේ වාගෙම බොජ්ජංග ධර්ම තුනෙන් තුන ඔය විදිහට දැකගෙන වදන් දෙනවා. ඒක බලාගෙන යනකොට තමයි එන්න එන්න අමාරු වෙරලා සකස් වෙලා එන්නේ. මොකද දැනගත්තා නම් ඒ ක්‍රමෙට පුරුදු කරගන්න පුළුවන්. මේ විතරාගී, විත දෝති, විත මොහි ගුණ තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිය කරත් ওই ගුණ එනවා. ඒතර ඒ වගේම විදර්ශනාත්මක ගුණය තුලින් බණහලා ඉස්සලා තේරුම් ගත්තාට පස්සේ අපිට තීරණයක් එනවා. මොකද්ද තීරණය? මටත් මේ සියලු ලෝක සත්‍යයන්ට සතර පාදුකින් නිදහස් වීමෙන් ලබන නිදුක් වීමයි. කාම රෝගීන් මිදෙන නිරෝගී වීමයි. ඒ වගේම මානසික අසහනයන්ගෙන් මිදලා ලබන්නා වූ සමාජයේ ලබන සුවපත් වීමයි. සියලුම චන්දරාගයන්ගෙන් නිදහස් වෙලා ලබන අදාකාරික සියලු දුක් කෙලවර කරන්නා වූ අර කියන සුපිතතර කියන්නා වූ නිවන ලබන්නා වූ සුවය. ඔය යන මාර්ගයේ හැරෙන්න, ඔය ඵලයේ හැරෙන්න. තවත් හැනසුමක් මටත් නැහැ ලෝකයටත්. එහෙනම් මෙතෙන් පටන් මම ලෝකයට පැතිය විතක් ඇතනම් කොයින් ඉහර පතන්න වටිනා දෙයක් මට ඇත්තේ. මෙන්න මේ කාරණේ හිතරින්න. ඔය කාරණේ හිතරයි දිරේනවා ඔය භාවනාව වඩන්න වඩාගෙන පුරු පුරුදු කරගන්න ඕනේ. ඒතර විතරාගී විත දෝසී විත මොහි ගුණය ඔය කර්මස්ථානේ තියෙනවා. මුලින් දහම් අහලා තේරුම් ගත නිසා අපි නිගමනයේට බැහැලා ඉන්නවා දැන්. මේ ලෝකේ මට හොඳයි කියලා අල්ලන්න එකම තැනක්වත් නිගමනය කරන්න තැනක් නැහැ. කවදා හරි ලෝකයයි කියන මේ ලෝකේ මේ ලෝකේ කිව්වත් බඹ ලෝකේ කිව්වත් කාම රූප අරූප තුන් ලෝකේ කිව්වා. ඒවැ චන්දරාගේ අත්හැරීමෙන් මිදීමෙන් නොවැළමි. ඒ සියලු ලෝකයන්ගේ මිදීමේ ලබන විමුක්තිය හැරෙන්න. මඩක් ලෝකයාට තවත් සුවයක් නෑ කියන. මෙන්න මේ තීරණේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකය ගැන දැකලා. හොදෙන්ට ආපු කෙනාට. තව පාරක් කිව්වත් ගවන්න වෙටිකෝ. එයා එයා ඊළඟ නිගමනයක් වහින. එහෙනම් මාත් ලෝකයාත් පත්විය යුත්තේ යමකටද? මගේ පැතුමත් මගේ බලාපොරොත්තුවත් ඒකයි. ඒ පැතුමින් ඒ බලාපොරොත්තු වෙන යුක්තව කටයුතු කරගෙන සිහි කරන කෙනාට ධර්ම ධර්මියෝ ධර්මියෝ පවත්වන අරගෙන යනවා නිවන කරා අපිට කරන්න දෙයක් නැහැ. නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝ ධර්මියෝ පවත්වයි කියන තැනට වැටෙනවා. ඉතින් අපිට තියෙන්නේ අනුකූලව කර්මස්ථානයේ ආසේවිත භාවිත බහුලීකృత කියන අසුරු කිරීම භාවිතා කිරීම බොහෝ කොට අසුරු කිරීම කියන ක්‍රම තුන. දිනෙන් දින ප්‍රගුණ කර ගැනීම. මේ ටික ප්‍රගුණ කරගන්න වැදගත් හරියක් ඒක. අපි දකින්න ඇති පැතිමේ අපේ මනසේ වෙන. ඇහෙන් රූපයක් බලලා අපි ඇලීමක් හෝ ගැටීමක් ඇති කර ගන්නවා. මානසිකත්වයක් උදා කර ගන්නවා. කනෙන් ශබ්දයක් අහලා ඇලීමක් ගැටීමක් හෝ සහිත මානසිකත්වයක් උදා කරනවා. නාසයෙන් ගන්ධයක් අරන් දිවෙන් රසයක් අරන් කයෙන් පහසක් අරන් ඒකට ඇලීමක් ගැටීමක් ඇති කර ගන්නවා. සමහරලා තේවා නිසා එක එක අතකින් පතනවා. නොයේ කාකාර බය ඇති ගැනීම ඇති කර ගන්නවා. මේ ඇති කරන ඇති කරන මොහොත පාසා එක දෙයක් වෙනවා. අපි කරන හැම හිතවිලි ක්‍රියාවලන් ගොඩනගනකොට එක්තරා කිරණ ශක්තියක් අපි අර ඉස්සෙල්ලා කිව්වේ බව මේකට වෙන කර්ම ශක්තිය කියලා කිව්වේ. ඔන්නේ ශක්ති විශේෂයක් ගැබ් වෙලා අපේ මනෝ තලයක පිහිටනවා. මෙන්න මේ මනෝ තලයේ පිහිටපු මෙන්න මේ ශක්ති විශේෂ තමයි. නැවතත් අපිට මනසට අරමුණු වෙන්න ආපහු වෙන්නේ. මෙන්න මේ අරමුණු වෙලා එනකොට මොකද වෙන්නේ? ඒවයේ යමක් ගැප් කළාද අරමුණු වෙනකොට ඒ ගතියත් එක්කයි ගැබ් වෙලා මතුවලා එන්නේ. එනිසා භාවනා කරන්න පටන් ගන්නකොට එක්තරා අවස්ථාවකදී ඔන්න ඔය අපි ගැප් කරලා ගැප් කරලා අර මේ කිරණ ධාරාවල් අපේ මනසට වැටහෙන්න පේන්න පටන් ගන්න අවස්ථාවක් එනවා. දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දැනෙනකොට මේවා පිහිටෙවි යම් ආකාරයකට ඒවා රූපාකාරයකට පත් වෙලා අපේ මනසින් අපිට දැනීමටපත් වෙනවා. මනසෙන් දැනෙන්න පටන් ගන්නවා. අඳුරු වලාපටල වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. යක්ෂ ගති තිබුණා නම් යක්ෂය වගේ දැනෙන්න පටන් ගන්නවා. പ്രേත ගතියෙන් නම් අර මේ හටගත් අර වලාපටල වගේ අඳුරු පටල හටගත්තේ. ඒවා പ്രേත රූපයන්ගෙන් දිස් වෙන්න පටන් ගන්නවා. එක එක කාමයන්ගෙන් නම් ඊට අනුකූල කාමයන්ගෙන් දිස් වෙන්න පටන් ගන්නවා. ඇලීමට ගැටීමට මුලාවට අනුව දිස් වෙනවා එනකොට. අපේ මනස කලවන්න පටන් ගන්නවා. හැබැයි ඒවට මෙල්ල වෙන්නේ නැතුව. අපි දැනගන්න ඕනේ ඒ වෙලාවේ. මෙබඳු දෙයට මෙබඳු දෙයක් මම යලි නිපද විය යුතුයි. මේ කළු අන්ධකාර පටල කැපිලා යනකම්. මට මනසට වික්ෂිප්ත භාවය ඇති කරනවා මිස අර අඳුරු පටල වලින් ගිරක් දෙන අරමුණ බය ඇති කරනවා. රාගය ඇති කරනවා. තරහව ඇති කරනවා. අසහනකාරීත්වය ඇති කරනවා. මේ নানা ආකාර විකෘති ඇති කරනවා. මේ දාජ අපිව මැඩ පවත්තන මහන්සි වෙන දයන් අපි හේතුඵලයේ දකින්න ඕනේ. එහෙම තමයි වෙන්නේ. එක එක ආකාරයෙන් පේනවා. ඒ අපිට පාලනය කරන්න බෑ. ඒක හේතුඵලෙ දකින්න ඕනේ. හේතු නිරෝධ කළොත් ඵලෙ නෑ කියලා දකින්න ඕනේ. එහෙනම් මේ අඳුරු හේතු නිරෝධ කරන්න. දීප්තිමත් හේතුවක් නිබදවන්න ඕනේ. විතරාගී, විතදෝෂී, විතමෝහි මානසිකත්වයේ තුලින් ගොඩනගා ගන්න ගොඩනගා ගන්න කියන සුදු කිරණ දහරා. ඒවා හරි සාන්තයි ප්‍රණීතයි. අර වගේ බය ගන්නන්නේ නෑ. කම්පා නෑ. රාග දේශ ඇලීම් ගැටීම් ඇති කරන්නේ නෑ. ඒ අඳුරු පටල ඒවෙන් කපන්න පටන් ගන්නවා. ওই අඳුරු පටල নানা ආකාරයෙන් අපේ හට ගන්නවා. එකක් අපිට විපාක වශයෙන් ඉන්නවා. අනික අපි සිතිවිලි වශයෙන් නිෂ්පාදනය කරපු වෙන්නේ. අනික තමයි යම්කිසි පුද්ගලයේ කන වින කොඩි වින කිරීම බන්ධන කිරීම ඇස්වා කටවා ඕවා ආදී වශයෙන් පිට කරන ඒවා කියලා. ඔය හැම එකකින්ම ඇදිලා පටල බැඳෙනවා. ඔය නීච බන්ධන, නීච කුල බන්ධන ආදී වශයෙන් කරන ඒවා හැමකලා එක එක කරන සාප කරන ඒවා තියෙනවානේ. ඒ වෙනතු ඒ කිරණේ එනවා. ඕවත් අර වගේම පේන්න පටන් ගන්නවා. හැබැයි මේ සියල්ල ජය ගන්න එකම දේ තමයි විතරාගී, විතදෝසී, විතමෝහි කර්මස්ථානින් නැගෙන ශක්තිය. ওই ශක්තිය දෙවෙනි කරන්න. මෛත්‍රී ශක්තියත් එක්ක ගන්න ඒ ශක්තිය දෙවෙනි කරන්න. සමත් ලෞකික ශක්තියක් නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අනික සියලුම ශක්තිය කපා ගන්න ඕන නම්. බන්ධන කපා ගන්න ඕන නම්. ආයේ කට්ටාණ්ඩි හොයන්න යන්න මොනවද ඕනේ? ওই කර්මස්ථානේ ධෛර්යය අරගෙන වඩාගෙන වඩාගෙන යන්න ඕනේ. අපි කරන්නේ ලොකු සටනක්. මාරපාක්ෂික බලවේග ඒගොල්ලන්ගේ විරුද්ධතාවයක් ඒවා. ඒවත් කලුයි. ඒවා සියල්ලම බිඳගෙන යන්න අපි මේ කර්මස්ථානේ වඩන්නේ. කාටවත් කියලා පිළිසරණක් ගන්න බෑ. අපි මනස උද්ද කරගන්නේ අපිමයි. තුමේ කිච්ඡං ආතප්පං අකාතාරා තථාගතා කිව්ව ඕකයි. උඹලාගේ තරපණේ උඹලාම කරගතේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ විතර කරන්න බෑ කිව්වොත් ඕකයි. ඉතින් අපිම දැනගන්න ඕනේ කර්මස්ථානේ වල්ලා වල්ලා කාගව පිළිසරණ කරගෙන බෑ. අපිට එකම පිළිසරණක් තියෙනවා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන මොකද මේ හේතුව? උන්වහන්සේ අපිට මේ ධර්ම ක්‍රමයේ දුන්න නේද? මහා සංඝරත්නයට ගරු කරනවා. ඒ ධර්ම ක්‍රමයේ නිර්පදිතවට ගෙනත් දුන්නේ නිසා මෙච්චරක. ඒ ධර්මයට ගරු කරනවා. අපිට තියෙන එකම ගැළවීමේ ධර්මයේ නිසා. ඔය නිසා ත්‍රිවිධරත්නයට ගරු කරමු. নমස්කාර පූර්වකව. පිළිසරණ අපිම ගොඩනගාගෙන. ওই විදිහේ මෙදෙන්න ඕන. බුදුන් පිළිසරණ වුණේ ඒ මාර්ගය කියා දීමේ. ඒකට අවශ්‍ය ආධාරය සැපයි. සංඝයා පිළිසරණ වුණේ ඒ මඟ ලබා ගන්න අපිට මඟ පහතුව සලකලා දූත මෙහෙවර කරලා දීමේ. ධර්මයේ පිළිසරණ වෙන්නේ අනුගමනය කරලා අපේ මිදීමට ඒ හේතු වෙන නිසා. තව මේ ලෝකේ ඉන්න කිසිම සත්වපුද්ගලයෙක් අපිව බේරන්න ලැහැත් වෙලා නැහැ. බේරන්න කෙනෙකුට බෑ. තම තමන් තම තමන් බේරෙන්න. ඔය පිළිසරණ විදිහට කරගෙන. ඕක දැනගෙන තමන්ගේමක තමන් වදාගෙන කර්මස්ථානේ වඩන්න. අනේ වඩනකොට ওই தත්ත්වෙ මතුවලා සකස් වෙලා එනවා. දැන් ඉතින් ওই කර්මස්ථානේ අපි ටික වෙලාවක් සද්ගායනා කරමු. අර විදිහට ප්‍රගුණ කරගන්න.